ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි අපි අදත් තවසේ ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලුම දෙනා ඒ සඳහා tempත් වෙමු tempත් වෙලා සාදු කාලය පාතු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනච්ච පරං ආවුසෝ භික්ඛුනෝ uppannෝ හෝති අපමත්තකෝ ආබාධෝ තස්ස ඒවං හෝති uppannෝ කෝමි අයං අපමත්තකෝ ආබාධෝ ඨානං කෝ පනේතං විජ්ජතියං ආබාධෝ පවෙඩ්ඩෙය හන්දාහං විරියං ආරභාමිති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ආරම්භ වස්තු 8 නැත්නම් මේ විශේෂ භාගීය ධර්ම 8 සමස්තයක් වශයෙන් අරගෙන සාකච්ඡා කරමින් යන අවස්ථාවක් ඉතින් ඒක අපේ භාවනා ජීවිතයට කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා මේ දක්වන්නේ දෙන මේ එක එකක් විරි ආරම්භවත්තු නැත්නම් ආරම්භවත්තු අපි නොදැන හිටියොත් සූදානම් නැතුව ගියොත් කුසීත වස්තු වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් අපි කම්මැලි වෙන්න හේතු වෙන්න ඉඩ තියෙනවා. නමුත් අපි ලෑස්ති වෙලා ගියොත් ඒක හරියට පාවිච්චි කරොත් ඒක ආරම්භ වස්තුවක් වෙලා අපිට විශේෂ භාගීය උදව්වක් සුවිතේස පීමක් පැන ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒකටයි අපි මේ සූත්‍රමය ඥානෙ පාවිච්චි කරන්නේ. ඒ සූත්‍රමය ඥානෙ නිසා ආරම් ලෑස්තිලා යන්න තියෙන ඊට වැඩි වෙනවා. සූත්‍රමය ඥානෙ නැති කෙනාට වැඩිය සූත්‍රමය ඥානෙ ඇති කෙනාට අවස්ථාවට සූදානම් වෙලා ඉන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි මේ වගේ වැඩ කරගෙන යන අවස්ථාවක අපි තාම අපේ පරමාර්ථයේ මුදුන්පත් වෙච්ච නැති අවස්ථාවක නැවත නැවතත් සලකා බලන්න ඕනේ මොන මොන අවස්ථාවල මේ මතුවෙන හේතු කුසීත වස්තුවක් වෙන්න පුළුවන්ද ආරම්භ වස්තුවක් වෙන්න පුළුවන්ද පරිහානියට හේතු වෙන හාන භාගී ධර්මයක් වෙන්න පුළුවන්ද එහෙම නැත්නම් විශේෂ භාගී ධර්මයක් කරගන්න පුළුවන්ද කියලා ඒක හරිම සුවිශේෂී අවස්ථාවක්. ඒ ඒ වෙලාවේදී ඒ කෙනා ස්ථානෝචිතව තමයි ඒක කරගන්නේ. පොදුවේ තමයි බණ අහන්නේ. අපි පොදුවේ තමයි ධර්ම බණ භාවනා කරන්නේ. ඒ වුණාට ඒ අවස්ථාව ආවට පස්සේ කුසීත වස්තුවක් වෙන්න පුළුවන් එක ආරම්භ වස්තුවක් කරගන්න. එහෙම නැත්නම් හාන භාගිය වෙන්න ඉඩ තියෙන දෙයක් විශේෂ භාගිය කරගන්නවා කියන එක ඒ ඒ වෙලාවේ හැටියට සිද්ධ වෙන දෙයක්. ඉතින් අපි මේකේ ඊයේ වෙනකොට ප්‍රධාන ආරම්භ වස්තු තුනක් සාකච්ඡා කරලා තිබුණා. වැඩක් කරන්න තියෙන අවස්ථාවක්, ඒ ගමනක් යන්න තියෙන අවස්ථාවක්, කැමැට පෙර සහ කැමැට පසු වගේ නැත්තම් බඩගින්නක පිළීමක් ඇති වෙච්ච දවස හොඳට බඩ පිරිච්ච වෙලාවක් කියලා. දැන් අද කරන්න හදන්නේ අද ගන්න හදන්නේ සරුවචනාසේ ඉදිරිපත් කරන්නේ මේ සාමාන්‍ය කායට හැදෙන ලෙඩ සම්බන්ධව. පුනිත පරං ආවසෝ බික්කුණෝ uppannෝ හෝති අපමත්තකෝ ආබාධෝ කෙනෙකුට පොඩි ආබාධයක් හට ගන්නවා. ඉතින් එතකොට ඒ කෙනා අසුවිරු ඥාන නැත්තම් ආර්යයන් වහන්සේලා දැකලා නැත්තම් ආර්ය ධර්මයේ හැසිරලා නැත්තම් ආර්ය ධර්මයේ අහලා නැත්තම් මේ ආර්ය ධර්මයේ අහලා නැත්තම් ආර්ය ධර්මයේ හැසිරලා නැත්තම් සත්පුරුෂෝ දැකලා නැත්තම් සත්පුරුෂ ධර්මයේ අහලා නැත්තම් සත්පුරුෂ ධර්මයේ හැසිරලා නැත්තම් එයා හිතනවා දැන් මේ ලෙඩක් වෙන්නයි හදන්නේ. ඇඟ මහන්සිනොත් බොහොම අමාරුයි. ඒ නිසා ගිහිල්ලා කුසීත කමඩ පුතිය ගන්න. ඒ එන්න තියෙන ලෙඩේ හේතුවක් කරගෙන නිදහසට කාරණාවක් කරගෙන කුසීත වෙනවා. එතකොට එයා පරිහානියට ලක් වෙනවා. දැන් ඒ පාඩම ඇතුව හිතේ මේ කෙනා මට මේ ලෙඩක් සාමාන්‍ය ආබාධයක් ආවා. ඉතින් මේක වැඩි වෙන්න ඉඩ තියෙනවා. වැඩි වුණොත් මට මේ අද කරන ටිකවත් බණ භාවනාවක් කරගන්න හම්බ වෙන්නේ නැහැ කියලා වැඩි වෙයි කියන සංකල්පනාව නැත්තම් විතර්කේ ආවත් විරිය ආරම්භ කරනවා මේක වැඩි වුණොත් මට මේ ටිකවත් කරගන්න හම්බෙන්නේ නැහැ කියලා ඒක තමයි අද අපි ඉදිරියට කරගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක නිසා මේ කයක් ඇතුව ජීවත් වෙලා ඉන්න කෙනෙක් එහෙම නැත්නම් මේ ඕලාරික අත්පටිලාභය ලෙඩකට සූදානම් වෙන වෙලාවක් පොඩි පහේ ලෙඩක් ආපු වෙලාවක ඒක ඒක කෙරේ ක්‍රියාත්මක වෙන හැටි. ඉතින් ඒක ජීවිත තර්ජනයක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා හැම කෙනාම ඒක පුද්ගලික වශයෙන් සලකනවා Tamanට ආපු ලෙඩේ. ලෝකෙ ලෙඩ තිබුණාට Tamanට ලෙඩක් ආවට පස්සේ ඒක අපිට හිතනවා ඒක සුවිතේසයි කියලා. ඒ වගේම අපිට දත් එකක් කොමක් ආවන ඒ කෙනා කියනවා අනේ මොන ලෙඩේ ආවත් කමක් නැහැ මේ දත් එකක් කොම තමයි උසන්න බැරි කියලා. ඉසේකක්කමක් ආව නම් කියනවා දැන් ඔන්න එකක් ඉවසන්න පුළුවන් මේ ඉසේකක්කම තව ඉවසන්න බැරි කියලා. මොකක් හරි හේතු වෙච්ච කාරණා දුකක් ආව ගමන් එයා ඒක ඒ තරම්ම විශාල කරගන්නවා. ඒ අර ජීවිත තර්ජනේ නිසායි ඒක මේ පරිණාමයෙන් අපිට ආපු ඥානගත තත්වයක්. ඉතින් අන්න ඒ වගේ කෙනෙක් ලෙඩේ එnde ඉස්සෙල්ලා ලෙඩේ පිළිබඳව විශාල වශයෙන් හිතලා මැරිලත් ඉවරයි සමහරලාට. ලෙඩේ පෙර ලකුණු එනකොට. මත් භාවනා කරනකොට අපි මේ විශේෂ මේ ශාසනේ මේ දුක්ඛ සත්‍ය ඉදිරියෙන් තියාන කටයුතු කරන්නේ ඒ නිසා මේ පැමිණි දුක් පැණි රහයි කියලා අපි ගත්ත ආදර්ශයට අනුව ඒ රෝගේ එනකොටම පැනලා ඒ ගැන තැවිලා ඒ ගැන බෙහෙත් කරලා ඒ ගැන පරිශන කළා දඟලන්න යන්නේ ලෙඩේට එන්න දෙනවා මේ මොකාටද එන්න හදන්නේ කියලා අන්න ඒ මූණ දීමේ ශක්තිය ඇති කෙනෙකුට නම් බණ අහලා ඒක උත්සාහ කරලා කටයුතු කරපු කෙනෙකුට නම් ඒ ලෙඩේ පිළිබඳව මධ්‍යම ප්‍රතිපදාවෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. නමුත් ඒක හරි අමාරුයි සාමාන්‍ය කෙනෙකුට කරන්න. එයා බොහෝ විට Tamanට එන්න තියෙන ලෙඩක් අදි තක්ෂේරුවට හෝ අවතක්ෂේරුවට ලක් කරනවා කියන එක තමයි ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන්නේ. ඉතින් ඒ ලේ මිනිස්යාගේ තියෙන එහෙම නැත්නම් ඒ පෘ탁ජනයාගේ තියෙන මේ අඩුපාඩුවෙන් වැඩියෙන්ම ලාභ ලබන්නේ මේ ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එක. මේ බේත් කම්පැනි. ඒගොල්ලෝ හොඳටම දන්නවා ඔය කටේ තියෙන හරිවාදා රෙද්ද පල්ලෙන් බහිනවා ලෙඩක් ආපු ගමන්. තියෙන ඕන බෝධලයක් උණම් කරලා මේකට යෙදෙන බව දන්නවා. ඒගොල්ලෝ ඒකට සෑහත්ති කරගෙන තිනවා පිදේනිය මෙන්න මේක කරන්න කියලා කරපු ගමන් ඕන කෙනෙක් දෙසරයක් කල්පනා කරන්නේ ඒකට යනවා. ඒක නිසා දුර්ජානanse සඳහන් කරලා තියෙනවා මේ යම් කිසි කෙනෙකුට හානියක් පාඩුවක් සිද්ධ වෙනවා නම් තමන්ට ලෙඩක් දුකක් එනවා නම් ධනය ඒ සඳහා වියදම් කරනකොට පුදුමාකාර දානපතිත්වයක් තියෙනවා කියලා. ලෙඩක් නැතිවීම සඳහා ධනෙ වේදම් කරනකොට සීමා බලන්නේ නැහැ. වේදම් කරනවා. ඒකෙදී ආය කාටක් හරන දෙයක් නැහැ. මොකද ඒකේ තරම ජීවිත ආශාව නිසා. නමුත් යම් වෙලාවක කිව්වොත් එහෙම කොච්චර සල්ලි වේදම් කරත් හම්බ වෙන්නේ මේ එක්ක කකුල කපන්න වෙනවා එහෙම අත කපන්න වෙනවා එහෙම නැත්නම් කන කපන්න වෙනවා මේ කෑල්ල කපලා දාන්න ඕනේ කියලා <clears throat> උත්සාහ කරනවා පුළුවන් තරම් බූදල් විකුණලා හරි මොනවා හරි කරලා කෑල්ල ඉතුරු කරගන්න අන්තිමට බැරි වුණොත් ඉතින් කියනවා ඒ කෑල්ල කපේ නැත්නම් ජීවිතේම යනවයි කියලා කෑල්ලත් කපන්න පුරුදු වෙනවා. කෑල්ලත් කපන්න එකඟ වෙනවා. ඒ එක්කම කරලත් මැරලා යන වෙලාවල් තියෙනවා. බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා මේ භාවනා කරන්න ගියාම සල්ලිත් වේදම් කරනවා ඇඟේ කැලිත් වේදම් කරලා මුළු ඇඟම වේදම් කරන්න උනත් පෙළඹෙන ගතියක් තියෙනවා කියලා ඕනම දෙයකට යන්න පුළුවන් ගතියක් එනවා කියලා භාවනා කරන කෙනා. ඒක තමයි ඒකේ ආදර්ශයකට උපමාවකට පෙන්වන්නේ ධනං චජේ ජීවිතාංග මහවු අංගං චදේ ජීවිතං රක්කමාවු අංගං ධනං ජීවිතං සබ්බ මාහු යෝගාවචරය විසින් ඔක්කොමත් කැප කරනවා. බුදුරජාණන් වහන්සේ ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එක වගේ මිනිස්සු බය කරලා හල්ලි හම්බ කරන්න යන්නේ නැහැ. මිනිස්යාගේ තියෙන මේ බය මිනිස්යාටම තේරුම් කරලා දීලා සූදානම් ශරීරයක් හදලා තියෙනවා. ඉතින් මේ සූදානම් ශරීරය හදනකොට එයා අනිවාර්යයෙන්ම රූපය හා සම්බන්ධ දුක් වේදා දානක අවස්ථාවල් අමිහිදී අවස්ථාවල් වලට ටික ටික ටික ටික පුහුණු කරනවා. ඊට පස්සේ වේදනා සම්බන්ධව සංඥා සම්බන්ධව සංස්කාර සම්බන්ධව විඥාන සම්බන්ධව යම් යම් தත්වලට මූණ දෙන්න අරිනවා. ඉතින් මේ මූණ දීම අපි ආර්ය පරිශ්‍රණය කියලා කියනවා ප්‍රතිපදාව කියලා කියනවා. භාවනා ජීවන කියලා කියනවා. ඒ නිසා හොඳටම භාවනා කරපු එකනා කරන්නේ මේ එන රූපේන මේ විකාර ස්වභාවය ලෙඩක් රෝගයක් ශරීරාංගයක් වශයෙන් බලන්නේ නැතුව ධාතු ස්වරූපයක් විදිහට බලන්න. ඉතින් එන හැම එකක්ම දිහා මේ වාතමාරු, පිත්තමාරු, සෙම්මමාරු නැත්තම් කටේ රෝග, බඩේ රෝග, ඉහේ රෝග කියන වෙනුවට මේ පඩවි ධාතුව කිපිලා, ආපෝ ධාතුව කිපිලා, තේජෝ ධාතුව කිපිලා කියලා බලන්න ගත්තාම එයා ඒ කිපිච්ච ධාතුව දිහා බලන්නේ ජීවිත තර්ජනයක් විදිහට නෙවෙයි මේ ධාතුන්ගේ ස්වභාව ලක්ෂණයක්. ඒ ධාතුන් කාවුරුත් කියන දෙයක් අහන්නේ නැහැ. ඒ කට්ටිය ළඟ වෙනම න්‍යාය පත්‍රයක් තියෙනවා. ඒ න්‍යාය පත්‍රය සජීවී දේවල් වලට අජීවී දේවල් වලට කියලා වෙනසක් නැහැ. ගෑනු පිරිමි කියලා වෙනසක් නැහැ. පොහොසත් දුප්පත් බෙහෙදයක් ඇත්තෙත් නැහැ. ඒ ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒක නිසා ඒ ක්‍රියාත්මක වෙනකොට ඒ ධාතුන්ගේ මුලැමැදාග හට ගන්නකොට මෙහෙමයි මෙයා වද දෙනකොට මෙහෙමයි ගෙවිල යනකොට මෙහෙමයි කියලා බලන්න තමන්ගේ කාය පාවිච්චි කරන එක්කනත් කාය ජීවිත බයෙන් බෙහෙත් හෝ හේත් හෝ ඒව ගැන කලබල කරන එක අතර ලොකු වෙනසක් වෙනවා. ඉතින් ඒ නිසා බෙහෙත් හේත් ගැන බාහිර දේවල් ගැන උපකරණ ගැන දොස්තරලා ගැන ආයතන ගැන බලාපොරොත්තු වෙන එක නා බොහෝම ඉක්මනට ඒ තමන්ගේ තියෙන ශක්තිය තමන්ගේ තියෙන හැකියාව තමන්ගේ තියෙන ප්‍රතිශක්තිය බලන වෙනුවට අනික් දේවල් වලට දුවන්න ගියාම කය පිළිබඳ තියෙන බය වැඩි වෙලා අර වගේ කුසීත වස්තු වලට වැටෙන්න පුළුවන්. නමුත් භාවනා කරන වෙලාවක Taman ඒ මතුවෙන හැම දෙයක්ම මේක රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධ ක්‍රමයට දාලා බලන්න ගියොත් එයා ඒ රෝග ලක්ෂණේ මතුවෙනකොටම දුවන කියලා බෙහෙත් කරන්න යන්නේ රෝග ලක්ෂණේ මතුවෙනකම් බලාරිනු බලාංශ බලනකොට ওই කියන තරම් බය වෙන දෙයක් ඇත්තේ නෑ. හරියට ලෙඩේ අල්ලගෙන බෙහෙත් කරන්න පුළුවන්. අර කලබල වෙලා බෙහෙත් කරන මිනිස්සයා රෝගේ එන්නත් ඉස්සලා බෙහෙත් කරනවා. එතකොට වෙන්නේ දැන්ට ලෝකෙට වෙලා තියෙන දේ ලෙඩෙන් විස බීජයෙන් ලෙඩ වෙනවට වැඩිය බේතෙන් තමයි ලෙඩ වෙන්නේ. ඒකට කියනවා බේසජ්‍ය සමුට්ඨිත රෝග කියලා. ඊට්‍රොජෙනික් ඉෆෙක්ට් කියලා කියනවා. අද ලෝකෙ දිහා බලනකොට විස බීජ වලින් නෙවෙයි මිනිස්සු මේ මන්දෝත්සාහයලා දුක්කලා පැවතිලා තියෙන්නේ වැරදි බ්‍රේත් ක්‍රම නිසා. ඒ මොකද හේතුව රෝග ලක්ෂණ නිරීක්ෂණය කරලා රෝග නිర్ణය කරන්න ඉස්සලා බේත් බොනවා. මුද බේත් තියනවා ඕද කවුන්ට ගන්නත් පුළුවන් බොහොම ලාභෙට තියනවා. කොහම ගමනක් යනකොට කොහොමද බේටිස් මල්ලේ දාගෙන යනවා. නිකන් හරි ඉසි එකක් කොමක් ආවොත් ඉතින් හැම බෙහෙත් කොම්බිලයක්ම කැමතියි. ඉසේකක්කම තමයි යකින් ගන්න හදන්නේ ගමන නෙවෙයි. ගමනට ඉස්සලා ඉසේකක්කොන්න බේත් ටිකක් දා ගන්නවා. ඉතින් මේ කටයුත්තත් එක්ක බලනකොට බුදුජානනාංශිකේ මේ තියෙන මහානකමත් එහෙනම් තමයි Brahmacharya මේ තපසෙත් ලොකු වෙනසක් තියෙනවා. ඉතින් මේ ලෝකයාගේ තියෙන මේ ලෙඩේට තියෙන බය ඒක නැති කරන්න නම් බෑ. මොකද ඒක පරිණාමයෙන් ආපු දෙයක්. නමුත් බුදුරජාණන්සේ ඒක අරගෙන පෙන්නනවා මේ ලෝකෙ තියෙන දිහා බලන්නේ කවදාකවත් කෙලවරක් වෙයිද කියලා. බේසජ්‍ය සමුට්ඨිත රෝගෝ විය අතකිච්චෝ. බේසෙන් හටගත්ත ලෙඩේ කවදාවත්ම සනීප කරන්න බෑ. විස බීජෙන් හටගත්ත ලෙඩේ වගේ නෙවෙයි. ඉතින් ඒක නිසා අද තියෙන සමාජය දිහා බලනකොට මුළු සමාජයේම ලෙඩ වෙලා මේ බෙහෙත් ක්‍රමය නිසා. නමුත් ඒටිඑදිත් බෙහෙත් කම්පැනි පුදුමාකාර ලාභ ලබනවා. ඔය ඇමරිකාවේ ආර්ථිකය කඩා වැටෙනකොට ඒ බෙහෙත් කම්පැනික් උදව් කරා ඒ ජනාධිපති වර්ණයට ඒ බෙහෙත් කම්පැනි විතරක් ලාභ 700 ගුණයකින් වැඩි වෙලා තිබුණා. එතකොට මමත් ඔය කොයිද ගමනක් යන්න ලැහැති මටත් කියලා දුනා අවල් ලෙඩේ ඇවිල්ලා තියෙනවා. මේ ඇමරිකාව වගේ රටවල් වලට යන්න බස ආංශ මේ භයානක ලෙඩක් මානව වර්ගයටම හැදීගෙන එනවායි කියලා. මංග ගාලල්ලා ඇති අපිට. ඇමරිකාව යනවා යනවා ඊට පස්සේ මම ඇමරිකන් සුද්දෙක්ගෙන් ආවා ආවට පස්සේ මෙන්න මේ ඇතනවා ස්වාමීන් වහන්සේ මේ බොරු කණ්ඩ එපා. බෙහෙත් විකිනෙන්නේ නැති වෙනකොට මේ මිනිස්සු මොකක් හරි හදලා දානවා. ඔය දෙවෙනි ලෝකෙට යුද්ධයට හදාගත්ත විශ්වවිජය ටික තාම තියෙනවා. ගිහිල්ලා ආසයන්තරාවකින් කියලා දාපුවාම ඒ රටටම හැදෙනවා. ඉතින් ඊට පස්සේ කල්ලාතෝ කියනවා දැන් මෙහෙම රෝග වර්ගයක් ඇයි සෙල්ලම් නෙවෙයි. ඔන්න බෙහෙත් තරම් තියාගන්න කියලා ඊට පස්සේ මම මෙල්බන් හෝටලේ ඉලාරියට පස්සේ කිව්වා ස්වාමීන් වහන්සේ මේ එකම පාමසිකවත් ඔය ලෙඩට බේත් නැහැ දැන් ඔක්කොම විකිල්ලයි කියලා. ලෙඩෙන්ටත් ඉස්සල්ලා. ඒතර ඇමරිකන් කම්පැනි හම්බ කරන්නේ මේක නන් නෙවෙයි බණ කියන්නේ මේ වනම් මනම් තමයි මම දන්නවා. නමුත් මේ අපේ තියෙන මේ පුංචි බය නිසා මේ ශරීරයේ තියෙන දැඩි ආසාව නිසා පොඩි කැක්කමක් පොඩි පිපුරුමක් ආවට පස්සේ මේ එක එකනා පිටිපස්සේ දුවන්න පුරුදු වෙච්ච ගතිය නිසා විශාල කම්පැනි හැදිලා තිනවා උන්දලාට දොස් කියන්නත් බෑ අපේම තකතිරුකම. අපේම මෝඩකම මේ ආර්ය පරිශ්‍රණය කරන වෙනුවට මේ ශරීරයට ප්‍රේම කරන ගතිය. ඉතින් ඒ ඒක නිසා බුදුජානනාංශය සඳහන් කරලා තියෙනවා මේ අල්ප මහත් ලෙඩක් ආපුවාම හිතෙන්ද ඉඩ තියෙන ඕන කෙනෙකුට මේ ලෙඩ ඊටාම බරපතල තත්ත්වයට යන්න පුළුවන්. ලෙඩ වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා විරියාරම්භ කරන එක නා කරන්නේ එහෙමනම් ලෙඩේට සූදානම් වීම වශයෙන් කල්ැතුම සතිමත් වෙලා. ඒකට වැඩිපුර බණ භාවනාවේ නැත්තම් බුද්ධ ශාසනය මනසිකරණයට යනවා. දන්නේ නැති කෙනා විජහාට කීල වැඩ බහා තබලා අත අපිට අතක් තියාගෙන අර ලෙඩේ පිළිබඳව තැවිලා ඒකටම කාලය ගත කළා නිකන්. ඉතින් මේ දෙකෙන් අර බුදුජානනාංශයේ අර මේ ලෙඩක අභියෝගයක් තර්ජනයක් ආපු වෙලාවක කොහොමද එවැනි තත්වයක් කරද්දී සත්‍ය පවත්න්නේ කොහොමද කියන එකට මේක වාසියක් කරගන්න හැටි තමයි මේක කියලා දෙන්නේ. ඒ මොකද මේ ලෝකේ එක්කෙනෙක්වත් නැහැ ලෙඩ නැති. හැම කෙනාම ලෙඩු. ඒ නිසා මේ බුදුජානනාංශය පහළ වුණාට පස්සේ ශ්ලෝක ලියපු සංස්කෘතික ශ්ලෝකකාරය ලියනවා අහෝ නිර්මාණ කෞශල්‍යං යේන ලෝකං විනිර්මිතං జగත්‍යස්මින් සුයිපුලේ ස්වස්තතෝ නයිකෝපි ලබ්යතේ කියලා. ලෝකකාරයා කියනවා අනේ මේ ලෝකේ නිර්මාණය කරපු උන්දැගේ දක්ෂකමක මහත. අහෝ නිර්මාණ කෞශල්‍යය. යේන ලෝකං විනිර්මිතම් මේ ලෝකේ නිර්මාණය කරුවා කියලා එකෙක් ඉන්නවනම් උන්දටයි මේ කියන්නේ මේ ලෝකේ හදපේකනකොට ජගත්‍යස්මින් සුවිපුලේ මෙච්චර පුරුල් විශාල ලෝකේ එකම ස්වස්තතෙක්වත් නැහැ කියලා. එහෙනම් මේ ලෝකේ මාඋපේ කාලේ ඩෙක් වෙන්න ඕනේ. ලෝකෙම හදලා තියෙන මෙච්චර මිනිස්සු මවපු එකේ එක් එක් මවපියකෝ අංගපුලාවක් සහිතව ඇදිච්ච එක එක්කත් එකියක්වත් Tamange කය ගැන සතුටු නැහැ. ඒක වෙනම කතාවක්. කොහේ බැලුවත් එක එක්ක සෞඛ්‍ය සම්පන්නත් නැහැ. ඉතින් එහෙමනම් මේක මවපේ කාට කියන තියෙන ලෙඩෙක් කියලා. කතාව ඇත්ත. ඒ වුණාට Tamanට එම්බිරිසාවක් හැදෙන්න ඕන උඩ දාන හැටි. වැඩ ඔක්කොම බහා තබලා ලෝකෙ වෙහෙම්බිරිස ආදී උනන කමන්නේ. හැබැයි මට හැදුනොත් පුදුමාකාර විතර ඇති කරගන්න ගතිය මේ අවිද්‍යාවේ එහෙම නැත්නම් කාය ජීවිතින ආසාවේ හැටි. මොකද මේ වගේ දෙයකුත් පිටක් හත හඩ ගන්නකොට මේ එන බය එහෙම නැත්නම් මේ අනිශ්චිතතාවය විද්‍යාරම්භ වස්තුවක් කරලා දැන් මේ தත්ත්වයටදී සතිය පැවැත්widetilde මොකද වෙන්නේ? මේ தත්ත්වයටදී පොඩ්ඩක් සක්මන් කළ බැලුවොත් මොකද වෙන්නේ? මේ தත්ත්වයට පොඩා වාඩි වෙලා බලුවොත් මොකද වෙන්නේ කියලා බලනවා නම් ඒකින ඉස්සරහට වෙන්න තියෙන ලෝකයේ රෝගේ උත්සන්න වෙන ගතියම විරිය ආරම්භ වස්තුවක් කරගන්න. ඉතින් මේ බුද්ධජානනාංශයේ තමන්ගේ දුවා දරුවන්ට උගන්වන මේ ක්‍රමය අද වෙනකොට උඩු යටි කුරු වෙලා තියෙනවා. හැම තැනකදීම ඒ බුද්ධජානනාංශ කියපක පස්සේ කරමු ඉස්සරලා මේ අපිට දෙන බේත් ටික බීලයිමු කියලා. එනතම මේ උපදේශ ටික මේ පිළිපදිමු කියලා. নিকමට හරි මේ සභාවේ ඉන්න කෙනෙකුට හිතනවාද මේ උපදෙස් දෙන්නේ මේ අපි ගැන අනුකම්පාවෙන් කියලා. අපි ගැන මේ හිතසුව සලකලයි කියලා. එහෙම නැත්නම් අපේ පිළිබඳව අර්ථ සිද්ධිය සලකලයි කියලා. කැළම නැත. උන්දලාගේ සාක්කුව හදාගන්න යන වැඩක් මිසක්කා මේකේ කිසිසේත්ම එහෙම දෙයක් නැහැ. එහෙම දෙයක් නැති බවට තියෙන සාක්කේ තමයි ඔය රෝග සනීප කොරඤ්ඤම් කියන කට්ටිය නිසා පසුගිය අවුරුදු 200 ඇති වෙලා තියෙන රෝග ප්‍රදේශය අලුතෙන් හිතා ගන්නවත් බැරි තරම්. ඉස්සර තිබුණ නැති රෝග විශාල ප්‍රදේශයක් වෙලා තියෙනවා. ඒ මොකද අර මිනිස්යාගේ තියෙන බය සහ අනිශ්චිතතාවය නිසා ඕන දෙයකට යටත් වෙනවා. නමුත් ඒ ඔක්කොම වෙන්නත් ඉස්සලා තමයි ਸਰවචන්සේ මේ දේශනා කරලා තියෙන්නේ. කොහොමද මෙවැනි බයක් සහිත ලෝකෙක Taman ගත්ත මේ මානසිකාරය පැවැත්විල්ල කරාරින් නැතුව දුර නික්ෂේපේ කරන්නේ නැතුව ඒ தත්ත්වයටදී පාත්තගෙන යන්න යනවන්න ඇත්තටම රෝගය කියලා කියන්නේ ලෙඩක් කියලා කියන්නේ Tamanට අලුත් ප්‍රශ්න පත්‍රයක් අලුත් විභාගයක් ඒකෙන් සමත් වුණොත් සමත් ඉහළ පන්තිකට යන්න පුළුවන්. ඒකට කියනවා විශේෂ භාගීය ධර්ම කියලා. ඒ නිසා අපි භාවනා කරන්න පටන් අරගත්ත පිරිසක් වශයෙන් අපිට මේකේ තියෙනවා අනික් අයට වැඩිය පොඩි වාසිදායක තත්ත්වයක්. මොකද අපි දැන් දන්නවා ලෙඩක් ඇවිල්ලා කලබලයක් වෙනකොට හිතේ අනිශ්චිතතාවයක් වෙනකොට බයක් වෙනකොට අසනකමක් වෙනකොට මානසිකාර්යය පැවැත්විය යුත්තේ කොතනද කියලා. යම් හේයකින් යම් විදිහකින් තාම මානසිකාර්යය පවත්වපු නැති සතිය කියන එක දාන්නේ නැති මෙතනයි මූල කර්මත්තේ කියලා දන්නේ නැති කෙනෙකුට ලෙඩක් ආවත් නැතත් අනාතයි. ලෙඩක් ආවට පස්සේ තිබුණත් වැඩිය ඔළුව කලබල වෙන්න පටන් ගන්නවා. ඒක නිසා <clears throat> තාම ලෙඩක් එන්නත් එපා බලාපොරොත්තු වෙන්නත් එපා. මේ වගේ භාවනා කරනකොට එන විකෘතියක් අපි හිතමු. සක්මන් කරනකොට එන විකෘතියක්. මේ කය මොකක් ආකාරයි බලාපොරොත්තු වෙන තැනක කැක්කුමක් පිපුරුමක් කම්පනයක් චංචලයක් කුණුසුමක් සිසිලසක් මතුවෙනවා. ඒ මතුවෙනකොටම අපේ තර්ක මනස කියන්නේ බහාම භාවනා නතර කරලා විවේක ගන්න කියනවා. ඉතින් එහෙම බැලුවොත් භාවනා කරන්න කිසිම වෙලාවක මේ ලෝකේ හම්බ වෙන්නේ නැහැ. මොකද හැම වෙලාවෙම කොතනකින් හරි කැක්කම අපේ පුරුමක් තියෙනවා. ඉතින් ඒක නිසා අපි ආරම්භක යෝගාවචරයට ආධුනිකයට කියනවා පුළුවන් තරම් බලන්න. එහෙම නැති වෙලාවක මේක මානසිකාරය කියන්නේ මොකද්ද? ඉරියව් පවත්තන කියන්නේ මොකද්ද? සතිය පවත්තන්නේ මොකද්ද කියන එක අඳුල්ලා දෙන්නේ කියලා. මායාවේ උගුල මොකද්ද? ලෙඩක් නැති බව නැතිව තියෙන හැම වෙලාවෙම අපි පෙන්කලින්ඩයි යන්නේ. ඒ වෙලාවේ භාවනා කරන්න කවුරක්වත් යන්නේ නැහැ. ඒගොල්ලෝ ඒ වෙලාවේදී මොකක් හරි ව්‍යාපාරයකට දාගෙන මොකක් හරි පෙන්කරච්චලයක් හොයා ගන්නවා භාවනාවට එන්නේ නැහැ. බුදුජානනාංශ කියනවා කොහොමඩක්වත් ලෙඩ වෙනවා. ඒ නිසා ජීවිතේ ප්‍රථම යාමේදී කලු කෙස්ටිබියේදී භද්‍ර යවුණේ තියේදී මේ භාවනා මනසිකාරය පොඩ්ඩක් පුරුදු කරගන්නයි කියලා. ඒක කිව්වට බුදුජානක කිව්වට ඇහෙන්න කන් නැහනේ. ලංකාවට කංගලාවට තමයි ඇහෙන්නේ. ඔය ෆාමසිකල් ඉන්ඩස්ට්‍රි එක හරි වෙස්ට් එකේ හරි මොනවාර කිව්වනම් බුදුහාමුදුරුවෝ මුල්ලේ කඩාගෙන යනවා. ඉතින් ඒක නිසා බුදුජානක වැඩ ඉන්න කාලෙම ඔය නකුල පිතා නකුල පිතු සූත්‍රය කියලා සංයුත නිකායේ සඳහනක් තියෙනවා. ඒ නකුල පිටු බුදුජානකගේ පුදුමාකාර ලෙන්ගතකමක් තිබිලා තියෙන කෙනෙක්. ඒකට හේතුව වශයෙන් සඳහන් කරලා තියෙනවා මේට ආත්ම 500කට විතර ඉස්සෙල්ලා. ආත්ම ගානකම මේ මහබෝසත්ණන්සේගේ පියා වෙලා ඉඳලා තියෙනවා. ඒ දෙන්න මේ ආත්මෙත් නකුල මාතා නකුල පිතා කියලා කියනවා. නකුල කියන එක ළඟේ තාත්තා යම. හැබැයි බුදුහාමරණ සලකන්නේ පුතා කියලාමයි කතා කරන්නේ. අගෞරවයකට නෙවෙයි. ඒ තරම්ම ලිංගතුයි. බුදුජානනාංශෙත් ඒකට ඉඩ දෙනවා මොකද ඒ සංසාරගත පුරුද්ද නිසා. ඉතින් මේ හොඳටම නාකි වෙච්ච වෙලාවක නකුල මාතා අකුල පිතා බුදුරජාණන්සේ ළඟට ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ තහ මේ නික්ලේශී සංඛ්‍යා දකින්න පුදුමාකාර ආසාවක් තියෙන ස්වාමීන් වහන්සේ දැන් එන්න බෑ. දැන් මට වයසයි. මම එහෙම හිතලා හිතලා හිතලා හිතලා තමයි මම ඔබ වහන්සේ බලන්න ආවේ. ඒක නිසා මට ඔබාන්තේ දැක්මත් හරි ප්‍රියයි. නමුත් මේ ඇඟේ බැරි කව නැති බැරි කමට මට කරගන්න විදියක් නැහැ. ඉතින් බුදුරජාණන්සේ ඒක ඔක්කොම අහලා කියනවා ඒක හොඳයි. පැමිණිච් එකත් හොඳයි. දැකලා යන එකත් හොඳයි. කය ලෙඩ වුණාට අපි හිත ලෙඩ කරගන්න නැති වෙන දැනගන්න ඕනේ කියලා. ඉතින් මේ නකුල පිතා බුදුරජාණන්සේගේ ගෞරවයකුත් තියෙනවා. වැඳලා පිටිපස්සෙන් පිටිපස්සට යන ඕනේ උනේ මූණ බලන්න විතරයි. ගිහිලිවලා එතනම ළඟ තියෙනවා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කුටිය එතෙන්වත් ගිහිල්ලා කියනවා ස්වාමීන් වහන්සේලා දකින්නට පුදුම ආසාවක් තියෙන්නේ. නික්ලේශී ඔබ වහන්සේලා දැකීමත් අපිට ලොකු පිනක්. නමුත් ස්වාමීන් වහන්සේ මේ කයේ තියෙන දුර්ලභකම් නිසා අමාරුවෙන් මම අද ඇවිල්ලා යන්තම් කොහොම හරි සර්වඥාන්සේ වන්දනා කරා. ආ එතකොට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සඳහන් කළා කියනවා බොහොම හොඳයි. ඒ කටයුත්ත වෙලාවක් හම්බුණා නම් සරුවචන සම්බෙන්න ඌ හම්බුණා සරුවචනanse මේක බාරගත්තා. සර්වඥාන්සේ මට මතක් කරා මේ කය ලෙඩ වුණාට හිත ලෙඩ නොකරගන්න ඉන්නේ කියලා. එතකොට සාරිපුත්‍ර සාංශය අහනවා මේ අහගත්තේ නැද්ද කොහොමද මේ කය ලෙඩ වුණාට හිත ලෙඩ නොවී ඉන්න හැටි. අනේ ස්වාමීන් වහන්සේ මට ඒක නම් බැරි වුණා. මේ ඉතින් මේකනේ සාංශ කාරණාව දැන් මට ගෙදර ඉන්නකොට එහෙම ওই වගේ ප්‍රශ්නයක් ඔළුවට ආවනම් මං සරුවචනසෙන් අහන්නේ නැහැ ඔබ වහන්සේගෙන් අහන්නේ. ඒ නිසා ඔබ වහන්සේම දෙන්නකෝ උත්තරේ. මේ කය ලෙඩ වෙච්චාම හිත වෙඩ වෙන්නේ නැතුව ඉන්න හැටි කියලා ඒ බෝලේ දාන සාරිපුත්‍ර සාංශික පැත්තට. දැම්මට පස්සේ සාරිපුත්‍ර සාංශේ නකුලපිත සූත්‍රයේ ප්‍රධාන ජවනිකාව තියෙන නකුලපිත බුදුරජාණන්සේ හම් වෙන ජවනිකාව. නම සූත්‍රයේ කතා ශරීරය යන්නේ සාරිපුත්‍ර සාංශේ දෙන මේ ක්‍රමයේ කොහොමද කියලා. එහෙම නැත්නම් මේ ලෙඩක් කරදරයක් එනකොට බේත් හොයන්න නූල් බඳින්න කටයුතු කරන්න ඉස්සෙල්ලා තමන්ගේ මානසිකාරය තමන් කරගෙන ගියේ වැඩෙන් සතහට වෙන භව දුකට වේදානම් කියන මේ බුදුහාමුදුරු දීපු වේත පාවිච්චි කරන හැටි පිළිබඳව කතන්දරේ කියනවා. බුදුරජාණන් ඒක නිසා එතෙන්දී මේ සාරිපුත්‍ර සාන්ති සඳහන් කරලා තියෙනවා. මේ පුද්ගලයෙක් කිව්වම මිනිසෙක් කිව්වම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ උපාදානස්කන්ධ පහේ තමයි නිවන් දකින්න ක්‍රමයේ හෝ සංසාරයට වැටෙන ක්‍රමයේ තියෙන. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් ලෙඩක් වෙනකොට ඒ කෙනා මේ කය මමයේ මාගේය මගේ ආත්මය කියලා කියා ගන්නවා. එහෙම නැත්නම් ආත්මය තමයි කය කියන්නේ නැත්නම් මේ මම කියන්නේ කය කියලා හිතාන ඉන්නවනම් රූපං අත්තතෝ සමනුපස්සති. ඒ ජීවිතයේ පළවෙනි දශකය මන්ද දශකයේ කියලා උඩුකුරු හොවින දශකයේ තුල ඕක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට එයා රූපේ දන්නෙත් නැහැ මම කවුද අම්මා කවුද මොකක්වත් දන්නේ කාලේ හදාර ගන්න වෙලාව. ඊට පස්සේ ක්‍රීඩා දශකයට වැටෙනවා. එතකොටත් මේ කයත් එක්ක සෙල්ලම් කරාට ඒ කය තාම අඳුනගන්නේ නැහැ. ඊට පස්සේ එන වර්ණ දශකයට යනකොට වර්ණ දශකේ ඉන්න හැම කෙනාම කය මම කියාගෙන තමයි කටයුතු කරන්නේ. රූප ලාවන්‍යයි ශාරීරික වර්ධනයයි, සෝබනේයි, මැචින් කලර්ස් ඔක්කොම දාන්න පටන් අරගන්න. මේ වෙලාවේදී ඒ ශරීරයට සලකන්නේ පුදුමාකාර වටිනාකමකින් මම කියන්නේ ශරීරය කියලා තමයි. ඊට පස්සේ බල දශකයට වැටෙනවා. බල දශකයට වැටෙනාට පස්සේ අරකේ උද්වේගකර අවස්ථාවටපත් වෙනවා. ඒ බල දශකයට යනකොට එයා මේ තමන්ගේ පවුලෙයි, ගෑණිගේ පවුලෙයි, අම්මයි තාත්තයි ඔක්කොටම ලොක්කා. 50 ප්‍රති තත්ත්වයටපත් වෙනවා. ඊට පස්සේ ඔන්න තේරෙන්න පටන් අර ගන්නවා රූපේ වර්ණ සම්පත්තිය තිබුණාට ඒක විතරක් නෙවෙයි මේ ලෝකේ කියන්නේ. ඊට එහා ගිය ආචාර ධර්ම තියෙනවා කියලා තේරෙනකොට දැන් ඔන්න රූපේ විරූප වේගන එන්න පටන් ගන්නවා. පණ 60 වෙනකොට ඔන්න කොන්ද නැමිලා හාන දශකයට වැටෙනවා. එතකොට තවදුරටත් එයා මේ රූපය ආත්මය කියා ගන්න බෑ කියන්න බෑ. මොකද මේ වම තිනකොට දකුණු පැත්තේ යන්නේ. නැත්නම් උතුර දකින්නකොට දකුණ පේන්නේ. ඉතින් එතකොට දන්නවා ඊට පස්සේ මේ වේදනා ගැන හොයන්න පටන් ගන්නවා සංඥා ගැන හොයන්න පටන් ගන්නවා නම්බුටාම මේ ලාභ සත්කාර වලට අවධානය යනවා ඒ නිසා මේ ජීවිතේ වර්ධන වේගන යනකොට එක එක මට්ටම් වලදී අපි එක්ක කය මම කියාගන්න නැත්නම් සැප ජීවිතේ හොයන සැප මම හොයා ගන්නවා. එන තමයි අපි ළම මේ නම්බුනාම ලාභ සත්කාර සම්මාන වලට ඒක මම කියා ගන්නවා. එතන සංස්කාර කියලා මගේ දරු ප්‍රමාණය මම ලිය පොත් ප්‍රමාණය මම හදමු නිර්මාණ මගේ කරුශල්‍ය ඒව මම කියා ගන්නවා. අන්තිම වෙනකොට විඥානේ මම කියා ගන්නවා. ඉතින් මේ පහෙන් තමයි අපි කො සංසාරේ වඩන්නේ නැත්නම් නිවන් ලබන්නේ. ඒ එක එකක් ස්කන්ධවලට පිහිටන ආකාරය සාරිපුත්‍ර සාංශේ සම්මා දිට්ඨි සූත්‍රයේ පෙන්වන විදිහට රූපං අත්තනෝ සමනුපස්සති ශරීරය කියන්නේ මම. නැත්තම් රූපවන්තං වා අත්තාන. ආත්මේ රූපවන්ත දෙයක් කිය. නැත්තම් මේ මේ අත්තනිවා රූපං. ආත්මයයි මේ රූපේ තියෙන කිය. එහෙම නැත්තම් රූපස්මින් වා අත්තාන. රූපේ තමයි ආත්මේ පිළිලා තියෙන කියලා මොන ක්‍රමයකින් හරි මේ මමයා කියන එක නා මේ රූපයත් එක්ක හඳුනා ගන්න. හඳුනා ගන්න ප්‍රදේශයේ පේනවා. එයා ඒ ශරීරයට කරන ගෞරව සැලකිලිව අනුව. ඉතින් ඒ විදිහට සලකලා විදිහට තමයි මේ කය හැදිලා තියෙන්නේ. ඒක තමයි සංසාරේ හැටි. ඒක නිසා යා පුළුවන් තරම් බලනවා. කාම තණ්හාව, කාම තණ්හාව කියන්නේ තමන්ගේ කයට අදාළ ඇහැ කන දිව නාසය කය පිනවීමේ වැඩ ඔය කටයුත්ත. ඉතින් ඒ කාම තණ්හාව පිනවීම තණ්හාවේ පළවෙනිම මුනත. ඉතින් ඒකවත් ඉවර කරගන්න නැහැ මේ ලෝකේ කිසිම කෙනෙක්. මරනකොට මැරෙන්නේ උනෝ දාසෝ උනෝ අතිත්තෝ කාමදාසෝ මොකක් හරි අඩුවක් ඇතුව මැරෙයි. අතිත්තෝ අතෘප්ති කරව මැරෙයි. කවදාකවත් තෘප්තියටපත් වෙලා කවුරක්වත් මැරෙලා නැහැ. කාමදාසෝ කාමයට පහිනමින් තමයි මැරෙන්නේ. මේ ඇහ කන දිවනාසය කය කියන එක පිනවන්න හදනවා කියන එක ඇහිදල් කූඩේකට වතුර පුරවන්න හදනවා වගේ වතුර දාන්න ඉස්සලා බහැලා යනවා. ඒ වුණත් මරණකම්ම අතහරින්නෙත් නැහැ ප්‍රයත්නේ. දිගටම උත්සාහ කරනවා නෑ මේක පුළුවන් වෙයි කියලා. අපි දැන් අම්මලා තාත්තලාට වැඩිය අපි දැන් ටිකක් දියුණුයි. ඒ නිසා කවදා හරි මේක සම්පූර්ණ කරගන්න පුළුවන් කියන එකෙන් තමයි යන්නේ. නමුත් ඒක සම්පූර්ණ කරත් ඊගාට භව තණ්හාව තියෙනවා. දැන් මට මේ ටික හදාගත්තට අපේ උන්ට නෑනේ. පවුලේ අයට යانے යන තැන හැම වෙලාවෙම තියෙන්න ඕන කියලා මේක පතුරවල අල්ලන්න පටන් ගන්නවා. පතුරවල අල්ලගත්තට පස්සේ තිබුණටත් වැඩිය බංකොලොත් භාවයක් තමයි තියෙන්නේ. ඒතකොට ගොඩාක් විරුද්ධ විරුද්ධතා මතුවෙන්න පටන් ගන්නවා. තමන්ගේ විශේෂේෂ්ඨ වැඩි වෙනකොට බාධා වැඩි. බාධා ප්‍රමාණයට විභව තණ්හාවක් එනවා. කඤ්ඤම් මරඤ්ඤම් කියන. ඉතින් මේ කටයුත්තේදී මේ රූපයම මේ කියාගෙන ගත කරන කෙනාගේ එකම චිත්තක්ෂණයකත් සතිය වඩන්න කියලා වෙලාවක් හම්බ වෙන්නේ අර පැය 24ත් මදි. මේ මේ කටයුත්තට මදි. ඉතින් අන්න ඒ වගේ බලන මේ මනුස්ස ලෝකෙ දිහා, මනුස්ස ශරීරය දිහා ඒ බලන බැල්ම බුදුහාමුදුරන්ගෙන් අහගෙන මේ රූපය මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියන මේ තේරුම් ගන්න අපිට මුළු ලෝකෙම අල්ලගෙන කරන්න බෑනේ. ඒ තරම් මේක හරි විශාල විශේෂීශ්‍රේ වැඩි. ඒක නිසා සඳහන් කරලා තියෙනවා මේ රූපෙන් නැත්නම් මේ රූප ලෝකයෙන් එක කොටසක් අරගන්නේ කියලා ඒ රූප ලෝකයේ නියෝජනය කරන එකක් මධ්‍යස්ථ අරමුණක් ප්‍රත්‍යක්ෂණය කරන්න අල පුළුවන් අරමුණක්. එහෙම නැත්නම් නොමිලේ ලැබෙන අරමුණක්. ඒක තමයි බුද්ධ ඥානාන්තයේ මේ ආනාපාන සතිය හෝ පිම්බීම ඇකිලිම හෝ ඇවිදිනකොට වම දකුණ හෝ කියන මේ එක රූපයක් අරගෙන ඒ රූපයේ ආත්මයක් තියනවාද කියලා ආත්මය රූපවන්තද කියලා නැත්තම් රූපයේ ආත්මේ පිටලා තියෙන කියන එක පොඩ්ඩක් බලන්න කියලා. ආශස් ප්‍රසවාසී යම් වෙලාවට අපිට මුණට මුණ දාලා තියාගෙන ඉන්න පුළුවන් වෙලාවක ඒක හොඳට බලන්න ඒක මේ කලින් සැලසුම් කරපු දෙයක ක්‍රියාවත් වීමක්ද නැත්නම් මට මේක පාලනය කරන්න පුළුවන් ගතියක් මට ආණ්ඩු මට්ටු කරන්න පුළුවන් ගතියක්. මට වශයේ පවත්වන්න පුළුවන් ගතියක්. මේකේ වේදකයෙක්, මේකේ විධායකයෙක්, මේකේ නේවාසිකයෙක් වශයෙන් මට ගන්න පුළුවන්කමක් තියෙනවාද කියලා බලන්න යන නිසා තමයි ආනාපානේ වර්ධින්නේ. එහෙම නෙවෙයි මේ ආනාපානේ මේ වගේ පූර්ණිකමන මොකක්වත් නැතුව මේ හුස්ම රැල්ල දිහා බලන්න හිටියොත් ඕනම කෙනෙකුට පේනවා ආස්වාසේ ප්‍රස්වාසේ සමාන ලක්ෂණ නැහැ. ඒක අතර වෙනස්කම්. මේ ආස්වාසයෙන් ඊගාව ආස්වාසයට සමාන ලක්ෂණකුත් නැහැ. නමුත් යෝගාවචරය භාවනා කරන්න හිතනවා නෑ මේ ආස්වාසයයි ප්‍රස්වාසයයි කියන දෙක නිකන් හරියට චීස් කැලි දෙකක් වගේ දිගටම තියෙන්න ඕන වෙනස් වෙන්න බෑ. මට එහෙමනම් පුළුවන් වෙයි ආනපානෙ වඩා ගන්න. ඉතින් මේ ඉන්නේ නෑනේ. මෙයා යනවනේ, පෙරලෙනවනේ, වෙනස් වෙනවනේ. විපරිණාමයටපත් වෙනවානේ කියලා මේ ආනාපානය දිහා බලන්නෙම අර නিত্য සුඛ සුභ ආත්ම සංඥාවෙන් බලන්නේ. ඒක ඒ තමයි දී ඇති සාධකේ. ඒ තමයි මිනිස්යාගේ හැටි. නමුත් බලනකොට හුස් එක හුස්මක් බැලුවා නම් පේනවා. ඒ හුස්මේ මුල මැද අගවත් සමානකමක් නැහැ. මේ හුස්ම ඉඳලා ඊගා හුස්මට යනකොට ඒ දෙකේ සමානකමක් නැහැ. ඉතින් ඒක පිළිගන්න බැරි කමනේ අපට මේ තියෙන ප්‍රශ්නේ. මොකද මේ හුස්ම මම කියාගෙන ජීවත් වෙන්න හදන එක නිට්ටයයි, සුඛයි, සුභයි, ආත්මයි කරගන්න. නමුත් හුස්ම දිහා මධ්‍යස්ත බැල්මෙන් පූර්ව නිගමන නැතුව බලන් හිටියොත් පේනවා. ඒ පුදුමාකාර වෙනස් කීම් වගේක් තියෙන කොච්චර කාලයක් ඇයිද කියලා බලන්න. මේ හුස්ම දිහා බලන්නේ රූප ධර්මයක තියෙන අනිත්‍යතාවය දැක ගන්න කියන කාරණාව තේරුම් ගන්නේ මේ වගේ වැඩමුළු කීයක් කරන්න වෙයි. මොකද අපි ගන්න අරමුණ ආරම්භන කරගෙන නিত্য කරන සුඛ කරගෙන සුභ කරගෙන බලනින්. නමුත් මේ ලෝකයේ තියෙන රූප විනුවට අපි එක රූපයක් අරගන්නවා. නියෝජනයේට ඊට පස්සේ ඒකේ තියෙන ස්වභාවය බලන්න ඒකේ හැටි ඇති හැටිය බලන්න යථාභූත ඥාන දර්ශනය ලබා ගන්න යථාව දර්ශනය ලබා ගන්න බලනවා මිසක් අපි මේක නিত্য සුඛ සුභ ආත්ම කරලා බලන්න ගියොත් භාවනා කරනකොට බොහෝම ඉක්මනට එපා වෙනවා. නමුත් අපි කමඨාන සුද්ධ වෙලා සුද්ධ වෙලා අතනෑර භාවනා කරලා කරලා කවදා හරි අපි තේරුම් අරගත්තයි කියලා හිතමු මේ ආනාපානය වෙනස් වුණාට කමක් නැහැ. නමුත් එනේන ආස්වාසයට හිත දාලා එනේන ප්‍රසවාරයට හිත දාලා පවත්තන්න පුළුවන් ක්‍රමයක් තියෙනවායි කියලා තේරුම් අරගෙන හුස්ම දිහා ඒ මෝරච්චතාවට බැලුවොත් ඒ හුස්ම ගෙවිලා යන තැනකට එනවනේ. දැන් මේ වෙනකොට භාවනා වැඩමුළුවේ ඉන්න කට්ටියගේ වාර්තාවල තියෙනවා මේ බලාන හිටපු හුස්ම මේ හොඳට ඕලාරිකෝ මේ ආස්වාසි මේ ප්‍රස්වාසය කියලා ගත්ත මේ gadul කට වගේ තිබුණ මේ හුස්ම අන්තිම කුඩු කුඩු කුඩු වෙලා නොදැනීම යන තැනටපත් වෙනවා. ඉතින් ඒකේ නෑනේ එතකොට ආත්මයක් කියලා ගන්න දෙයක්. ඒකේ මේ හරයක්, මදයක්, ගොබයක්, පද්ධතියක් ගන්න දෙයක් නැහැ. මේ හොඳටම අල්ලන්න පුළුවන් තරම් නාසිකාග්‍රේ වැටිච්ච නාස්පුඩු පුරවාගෙන ගිය හුස්ම ඕන දෙයක් වෙච්චාවයි කියලා හැඟීමෙන් බලන්න හිටියොත් ඒක අන්තිමට නෑ කියන තත්ත්වයටමපත් වෙනවා. ඉතින් කීයෙන් කී දෙනෙකුට පුළුවන් වෙයිද මේ මමය කියාගත්ත මේ රූපය රූපේ නියෝජනය කරන මේ ආස්වාස් ප්‍රසආසය හොඳට අහුවෙලා ඒක බලානින් දැද්දී ඒක ගෙවීමක් වෙන්න මෛත්‍රී බුදුහාමර එන්න ඕනේ නැහැ කියලා. ඒක ගෙවීම දකින්න මැරෙන්න ඕනේ නැහැ කියලා. ඒක ගෙවීම මේ ආත්මයේදී මේ අත්පන අපිට දකින්න පුළුවන් කියලා. ඉතින් ඒක නොවෙන එකකුත් නෙවෙයි. නමුත් ඒක බාර ගන්න කැමති නැහැ. ඒක බාරගන්නේ පශ්චාත්තාවයක් විදියට. බෑ අප්පා ආනපාන කරන්න වෙන මරණ කර්මයක් දෙන්න බැරිද? ඒකත් එක හරියන්නේ නැහැ. මට ආනපානේ හරියන්නේ නැහැ. ඊට පස්සේ ආයෙනම් පිම්බීමක් කියලා බලන්න කියනවා. ඒකත් හරියන්නේ නැහැ. මේක නිකන් මේ. කල්මාරී දාලා ලොක් කරලා තියාගෙන කැටයක් වගේ දෙයක් නැහැ ඒකේ. අපිට ඕන කරලා තියෙන එක සූරේකට දාගෙන හරි එල්ලා ගන්න කෑල්ලක්. මොකක් හරි ඉල්ලනවා මොකක්වත් හම්බෙන්නේ ඉතින් මේ නිසා පේනවා අපි කොච්චරක්නම් මේ භාවනාවේදී පවා රූප ධර්මයේ පවා ආත්ම ස්වરૂපයේ මගේ භාවයේ එහෙම නැත්නම් මේක මෙහි තමයි ආත්මේ තියෙන්නේ. නැත්නම් ආත්මේ මේ වගේ රූපවන්තයි. එහෙම නැත්නම් මේ රූපේ කියන්නේ ආත්මය කියාගෙන බලන ගතියට මොන තරම් අභියෝග එනවද? එක විනාඩියක් භාවනා කරනකොට මේවා ඔක්කොම අපි අභියෝග වශයෙන් බාර ගන්නවා මිස මේ ස්වභාවය මේ. මේක තමයි බුදුරජාණන්සේ පෙන්වන්න හදාන්නේ. ඉතින් කවදා හරි අපි හිතමු මෙයා භාවනා කරලා කරලා කරලා මේ නකුල පිටු හරි ගමන්නේ, අපි හරි ගමන්නේ, සාරිපුත්‍ර සාංශික උපනිෂා හරි ගමන්නේ, බුදුහාමුදුරු කියපුනිෂා හරි ගමන්නේ මේ රූපේ මේ විදිහට වෙනස් වෙනවා කියලා බැලුවොත් කවදා හෝ අපි රූපය වශී කරගත්තයි කියලා කියන්නේ අපි රූපය නතු කරගත්තා අතයට ගත්තයි කියලා කියන්නේ මේකේ මොන තැනින් මිරිකලා බැලුවත් මේකේ හරපද්ධතියක් ආත්මයක් නිත්‍ය ගතියක් නැහැ. ඒක කියනවා මේ අසුචි ටිකක් අරගෙන කොච්චර මිරික මිරික බැලුවත් ඕකේ මැණික් හම්බ වෙන්නේ නැහැ රත්තරන් හම්බ වෙන්නේත් නැහැ. හැබැයි අපි හිට වෙනවා පෙනකොට නම් පහටෙන් නම් රත්තරන් වගේ. ඒ මිරික මිරික බලනවා. මේ කැලේ නැතුණාට අර කැලේ නැතයි කියලා. කොහොම බැරුවත් බෑ. අසුචියක් බව තේරුණා නම් මිරිකණ්ඩ යන්නේ නමුත් ඒ වගේ මේ රූපයෙහි ආත්මයක් ඇතේ යන සංඥා මත භාවනා කරන යෝගාවචරයා කොච්චරක් ඒක මේ අනාත්ම ස්වરૂපේ භාවනාවට අභියෝගයක් කරගෙන පරාදයට හේතුවක් කරගෙන නින්දට හේතුවක් කරගෙන හාන භාගීය ධර්ම වුණාට ඒ ආනාපානය කියන එක අරමුණු කරන්න බැරි තරම් පහු වෙනකොට ගෙවිලා තුනී වෙලා යන්නේක පෙන්වන්න තමයි බුදුරජාන්සට ඕන වෙලා තියෙන්නේ. මේ ඔබ තෝරාගත්ත රූපේ ලෝකයේ හැටි. අපේ හෙලෝග්‍රැෆික් කලාව දන්න කෙනෙක් දන්නවා මේ ලෝකේ තියෙන ඕනම ලොකු පද්ධතියක් පුංචි අංශුවේ තියෙනවා. ඕන පුංචි අංශුවක තියෙන ස්වභාවය තමයි මුළු ලෝකෙම තියෙන්නේ. ඒ නිසා අංශුවක් ගත්තත් ලෝකෙ ගත්තත් එකම ධර්මතාවයක් තියෙන නිසා එක අංශුවක් ගන්න. බදා ගන්න යන්නේ නැතුව බදාගෙන කරන්න බෑ. මොකද ලෝකෙ තියෙන ඔක්කොම රූපත් එක්ක කරන්න බෑ. නිසා එකක් කරන බලන්න බලනකොට මේක සම්පූර්ණක වෙනකොට පේනවා එහි තුල ආත්මයක් හරපද්ධතියක් ගොබයක් මදයක් මොකක්වත්ම නැහැ. ඉතින් ඒක <clears throat> දී ඇති தත්ත්වේ වුණාට මේක බාර ගන්න කැමති නැති නිසා සාරිපුත්‍ර සාංශේ කියනා මේ රූපය මමය මගේ මගේ ආත්මය කිය අනින් එකනාට රූපයේ මොන විපර්යාසය ආවත් චිත්ත පීඩාවක් එනවා. ඒ මම මාගේ ආත්මය කියා ගන්නා මේ රූපයේ මොනම විකෘතියක් ආවත් මොනම විපර්යාසයක් ආවත් අර බදාගත්ත තරමට ඒ වෙනස රූපේ වෙනස් වෙනවා කියන එක ඒක ස්වභාවය හැටි. නමුත් අර මං අල්ලාගත්ත රූප කොටසේ ඇතිවෙච්ච වෙනස මට කරපු අභියෝගයක් වෙනවා. ඒහා සමාන ප්‍රදේශයක් තැවෙනවා. එනිසා වැඩි රූප ප්‍රදේශයක් අල්ලාගත්තොත් ඒ රූප ප්‍රදේශයේ ඇති වෙන වෙනස්කම් නිසා වැඩි රූප අල්ලාගත්ත එක්කන වැඩියෙන් තැවෙනවා. අඩු රූප ප්‍රදේශයක් අල්ලාගත්තොත් එහා ඒ අල්ලාගත්ත රූප ප්‍රදේශයට සාපේක්ෂව ඒ වෙනස් වීමෙන් තැවෙන. හැබැයි මේ වෙනස් වීම එයාට කරන හානියක්වත් එල්ල කරපු දෙයක් නෙමෙයි රූපය කියලා කියන්නේ රූපණ ලක්ෂණය. රූපේ කියන්නේ වෙනස් වෙන එකක්. ඒ රූපයක් අපි අල්ලා ගන්නෙම මේ රූපේ ආත්මය කියාගත්තොත් තමයි. නැත්නම් රූපයෙහි ආත්මය තියෙනවා. නැත්නම් ආත්මේ රූපවන්තයි. රූපේ ආත්මෙ පිහිටලා තියෙනවා කියලා මේ හතරෙන් එකක පැටලවිල්ලක් තියෙනවා. ඒ පැටලවිල්ල නිසා අපි අතේ තියෙන ප්‍රදේශයක් අතතිකාර ගන්න පුළුවන් ප්‍රදේශයක් බදා ගන්නවා. බදාගත් ප්‍රදේශයෙන් විතරයි දුක එන්නේ. හරි ලස්සන ක්‍රමයකට හිටලා තියෙනවා. රූපේ කෙලෝරක් නැති රූප තියෙනවා. යම් රූපයක් ඇල්ලුවා නම් අපි මම කියාගෙන අපේ කියන ඒ ටිකෙන් විතරමයි දුක එන්නේ. මොකද අපි හිතන මේ මං අල්ලාගත්ත රූප ප්‍රදේශය තුල වෙනසක් ඇති වෙන්න බෑ. ඒවා නිට්ටයයි සුඛයි සුබයි. නමුත් මේ ගත්ත වැරදි අවිද්‍යාව නිසා ඒ රූපේ මොන වෙනසක් ආවත් මට කරපු අභියෝගයක්. මොකද මගේ ශේෂ්ත්‍රය තුල මගේ අධීක්ෂණය තුල මගේ මේ වැයිකිය තුල තියෙන දේවල් වෙනස් වෙන්න බෑ. තවකල් ගෙවල් වල ගියාම එහෙමනේ හැසිරෙන්නේ. අපේ ගෙදර ඌව කරන්න බෑ. එහෙම නැත්නම් මම ආරච්චල වෙච්චාම ආරච්චල ඉස්සලා ඌව කරන්න බෑ. අයියා වුණාට පස්සේ අපි අධීක්ෂණේ පවත්වන ශේෂ්ත්‍රය තුල මොන වෙනසක් ආවත් ඒක අපේ බලාධිකාරියට වෙච්ච හානියක් තර්ජනයක් විදිහට සලකලා අපි තැවෙන්න පටන් ගන්නවා. ඉතින් මේ විදිහට අපි රූපේ වරදොල තේරුම් ගත්තොත් රූපේ තැවෙන හැම වෙලාවෙම කය නැත්නම් කය තැවෙන හැම වෙලාවෙම හිත තැවෙනවා. නමුත් මේ රූපයේ ස්වභාවය මේකයි ඒක අල්ලගන්න හිතලා බෑ. දර්ශනය කරලා බෑ. දර්ශන විද්‍යාව හදාලා බෑ. ඒක රූප කොටසක් අරගෙන ඒකේ ක්‍රියාකාරකයේ ගති ඒක ස්වභාවය බලන්න කොයි එක ගත්තත් ඒකේ ප්‍රකට අවස්ථාවක තියෙනවා අප්‍රකට අවස්ථාවක් තියෙනවා ප්‍රිය අවස්ථාවක් තියෙනවා අප්‍රිය අවස්ථාවක් තියෙනවා ළඟ දුර ගොරෝසු සීම් වගේ වෙනස් වීම වෙනවා ඒ වෙනස් වීම එයාගේ න්‍යාය ධර්මයක් එහෙම නැත්නම් උඹට රිදවන්න කරන දෙයක් නෙවෙයි කියලා කවට හරි කවදා හරි පුළුවන් වුණා නම් මේ Taman පරීක්ෂණයට ලක් කරපු රූප ප්‍රදේශය අරගෙන ඒකේ රූපණ ලක්ෂණය මුල සිට අග දක්වාම දකින්න ඒ රූප වල වෙනස් වීම හේතුඵල ධර්මයක් විස්තර කරන බරපතල ධර්මමය අභ්‍යාසයක් වෙනවා මිසක් රූපේ වෙනස් වීම Tamanට හිත පීඩාගෙන දෙන වෙහසක් ආතතියක් වෙන්නේ ඉතින් මේ ටික ඔප්පු කරන්න කොච්චර කල් යනවද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. කෙනෙකුට කොච්චර වෙලා යනවද මේ මොනම කොටසක් හරි කමන්නේ රූපයක් අරගන්න ඒක නිකන් අඩේට තියාගත් එකක් වගේ අරගෙන ඒක හොඳට බලන්න කොයි එක බැලුවත් එකයි. නමුත් ඒක ආදර්ශ යෝගාවචරයට පහසු වෙනස කියන මධ්‍යස්ථ රූපයක් ගන්න වැඩි රාගේ දනවන වැඩි රූපේ මේ ද්වේෂය දනවන්නේ නැති ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් එකක්. ඒ වගේම නොමිලේ ලැබෙන එකක්. අරගෙනලා දාලා බැලුවොත් අපි ඒකේ ඇති වෙන හැම වෙනසක්ම භාවනා කැඩීමක් සතිය කැඩීමක් සමාධිය කැඩීමක් කියලා කිව්වට ඒ වෙනස් වීමේ අපිට රිදවන්න කරන එකක් මේ රූපේ හැටි. කවදා හෝ මේ රූපේ යථා ස්වභාවය ඇති හැටි දැක්කනම් ඊට පස්සේ රූපයේ විපිරියාසයේ ලෙඩක් විදිහට මට කරපු අභියෝගයක් විදිහට ගන්න නැතුව ඒ ධාතු ස්වරූපයක් වශයෙන් බාරගත් දවසට ඒ යෝගාවචරය තීරුම් අර ගන්නවා මේ ලෝකේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ මොකද්ද හේතුඵල ධර්මයකට නැත්නම් න්‍යාය ධර්මයකට. මේ ගත්ත කොටසෙන් මට පෙන්නන්නේ මේකයි. ඒ නිසා ඕකේ මේ මම මාගේ හැඟීම නැතුව රූපෙ දිහා බලන් ඉගෙන ගත්තොත් භෞතික විද්‍යාඥයෙක්ගේ සහ මේ කරන දේ අතර වෙනස පොඩ්ඩක් බලන්න භෞතික විද්‍යාඥයා අල්ලන්නේ බාහිර රූප. ඒසක් කවදාවත් ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ. ප්‍රත්‍යක්ෂණය කරන දෙයක් ගත්තොත් ඒක විද්‍යාඥයෙකුත් දෙවේ. විද්‍යාඥයා කියන්නේ සාමාන්‍යයෙන් අමනේකට කියන නම. කිසිම විදියකට ප්‍රත්‍යක්ෂණ කරන දෙයක් එයා ගන්නෑ අභියෝගයට. එයා ගන්නේ මේ පරිශනාගාරයේ තියෙන ওই ට්‍රේ මේ ට්‍රේ එකේ තියෙන කෑල්ලක් ගන්නවා මිසක Taman ගන්නෑ. ගත්තොත් විද්‍යාඥෙක් වෙන්න බෑ. හැබැයි බුදුරජාණන් වහන්සේත් ඔය ටෙක්නික් එකමයි පාවිච්චි කරන්නේ. බෑ අල්ලන්න පුළුවන් එකක් ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් Tamanගේම රූපයක් අරගන්න. ඒ නිසා විද්‍යා දැනුම තියෙනවා නම් මේක තේරුම් ගන්න ලේසියි. හැබැයි විද්‍යාව යොමු වෙලා තියෙන්නේ බාහිරයට. බාහිරවර්ති. ඒ ඒ ටෙක්නික් එකම ඒ රිඩක්ෂනිසම් එකම ඒ විචක්ෂණ ඥාණයම අභ්‍යන්තරගත කිරීමට අපි ඉන්සයිට් කියලා කියනවා නැත්නම් විදර්ශනාව කියලා කියනවා. ඒකේ කෙලවරක් කරන්න පුළුවන්. අරගේ කෙලවරක් කරන්න බෑ. ඉතින් ඒ ලෝකයක අපි අද ජීවත් වෙන්නේ යෝගාවචරය වෙනකොට කරනවා මොකක් හරි කැලලක් අරගන්නවා. අන්න මේකෙන්නේ මට ලෙඩ වෙන්නේ. ආ ලෙඩ වෙන කැලලක නියෝජනයක්. ඒක අංශුවක්. එහෙම නැත්නම් ඒක මාත්‍රයක් කරන එක හොඳට බලනවා. එයාට පෙන්වන්න පුළුවන් හැම පැතිකඩක්ම බලනවා. බලාන බලාන ඉඳ ගියාට පස්සේ තේනවා මේක කිසිසේත්ම න්‍යාය පත්‍රයකට නෙවෙයි වැඩ කරන්නේ අපිට ඕන න්‍යාය පත්‍රයක නෙවෙයි කිසිම කොටින්ම කියනවනම් ඒ කිසිසේත් මේක අපි සුභ සිද්ධිය සඳහා නෙවෙයි වැඩ කරන්නේ අත්ත් සිද්ධිය හෝ අත්ත් කුසලයේ සඳහා නෙවෙයි වැඩ. එයාගේ තියෙන වෙනම න්‍යාය පත්‍රය ඒක ධාතු මනසිකාරයක්. අපි කවදද ඒක ධාතු මනසකාරයක් අව තේරුම් ගන්නේ තේරුම් ගන්නකොට ඒ කෙනා රූපය පිළිබඳ හොඳ විචාරද ඥානයකටපත් වෙනවා. එයාට තේරෙනවා මේ රූප වෙනස් අපිට දුක් දෙන්නේ එකක් නෙමෙයි හැටි. නමුත් මේක අපේ මගේ මගේ ආත්මේ කරගත්ත එකන ඒ සැවෙනට ගානට තැවෙනවා. ඒ නිසා රූපය පිළිබඳව නැත්නම් පංචස්කන්ධේ රූපය පිළිබඳව මේ අභ්‍යාසය කරලා තිබුණොත් භාගයට හරි ලෙඩ වෙන්න ඉස්සරලා තමන්න තේරෙන්න පටන් අරගනි. ওই මිනිස්සුયો තේරුම් ගන්න ලෙඩ රෝග වලට වෙනස් ක්‍රමයක් බුදුජානනාංශය අපිට පෙන්නනවා අපේම කය, අපේම රූපේ මුල් කරගෙන. ඒ දැනුමෙන් තමයි නැත්තම් ඒ ඇති කරගත්ත මූල පරිශ්‍රයෙන් තමයි ඒ සුදුසුකම් වලින් තමයි කෙනෙක් වේදනා දිහා බලන්නේ. වේදන ඊට වඩා බොහෝම හැඟුම්overline. රූපයට වඩා බොහොම අමාරුයි. ඒ නිසා වේදනාවෙන් පටන් ගන්න හුඟක් කරාට උපදෙස් දෙන්නේ නැහැ. හැබැයි රූපයක් බලලා ඒ රූපේ විපරිණාමයේ තේරුම් ගන්න තරම් ඉවසිල්ලෙන් කටයුතු කරලා අච්චට මෙච්චන මෙච්චට කොච්චරද කියලා අනිකුත් රූපත් මෙච්චරයි කියලා යම් කිසි වෙලාවක යෝගාචර දැනගත්තට පස්සේ එයාගේ මනස නොයා බැරි අතනාරින ඊගා රූප අරූප ධර්ම වලට යනවා අරූප ධර්ම පළවෙනියම තියෙන වේදනාව තමයි ඒ වේදනාව පිළිබඳව අද ලෝකයේ තියෙන 100ට 100ක්ම හැම තාක්ෂණයක් වියදන්නේ සැප හොයන. ඒ දුක සැප දෙකටම සමහිතක් දෙනවයි කියලා කිව්වොත් ඒක බැගෑවත් ගතියක්, දුප්පත් ගතියක්, නැති බැරි ගතියක්. අපි කියනවා තුන්වෙනි ලෝකේ தත්ත්වේ. පළවෙනි ලෝකේ ඉන්න ඔක්කොමලා තියෙන්නේ දිගටම සැප හොයන ගතිය. ප්‍රෙෂර් ප්‍රින්සිපල් කියලා කියනවා. ඔය ඉන්න එකම විද්‍යාඥයෙක්වත් එකම දේශපාලනඥයෙක්වත් එකම ආර්ථික විශේෂඥයෙක්ගේ තහඬ වලට ඔයින් එහා ගිය પરමාර්ථය මොනක් තියෙනවද කියලා. නමුත් මේ බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරනවා මේ වේදනා දිහා බලප කෙනෙකුට හැම සැප වේදනාවක් ඉවර වෙන්නේ දුකෙන්. ඒ නිසා සැප වේදනා පතනවා කියන්නේ දුක පතනවායි කියන එක. ඉතින් ඒකට කොච්චර කාලයක් යයිද කෙනෙකුට තමයි මේ සැපයි කියලා හිතන වේදනාවක මුලැමැදාක දකින්න අර ආස්වාසේ මුලැමැදාක දැක්කා වගේ. දැකලිවල මේ දැනුමත් පොඩ්ඩක් කිට්ටු කරලා ලෝකේ තියෙන හැම සියලුම සැප වේදනාවල ඉවර වෙන්නේ දුකෙන්. ඒ නිසා දරුවන්ට සැප දෙන්න හදනවයි කියලා කියන්නේ දෙමාපියවරු යම දෙයියෝ කරන වැඩේ අපායට ගිහිල්ලා. ඒගොල්ල කරන්නේ යම පල්ලෝ දාලා දුක් දෙන එකනේ. ඒ නිසා මේ දරුවට ජීවිතයක් දෙනවා මිසක්කා ඇති හැටිය දෙනවා මිසක්කා මේ සැප දෙන්න හදනකොට හැබැයි ඒක දරුවන්ට තේරෙන ගතියක් පේන තියෙනවා. ඒ මොකද හැම දරුවෙක්ම දෙමාපියන්ට විරුද්ධයි තරහයි. බුදුම ද්වේෂයෙන් එන්නේ. දෙමාපිය මූණ බිම දා ගන්නවා. මට බයක් නැහැ මොකද මට දරුවෝ නැති හින්දා. හැබැයි මට පොඩි කැක්කමක් තියෙනවා මාත් දෙමාපියන්ගේ දරුවෙක්. අද මේ ශිෂ්ට ලෝකේ හැම දරුවෙක්ම දෙමාපියන්ට විරුද්ධයි. ඒ මොකද ඒගොල්ලන්ට මේ සැප විතරක් පෙන්නන 150ක දර්ශනයක් පෙන්නන දෙමව්පිය මොකද්දෝ නාඩගමකට අරනවා. ඒකට බුදු වෙන්න ඕනේ නෑ. ඕනේ සැපක් ඉවරනේ දුකකින්. ඕනේ දුකක් ඉවරනේ සැපකින්. ඒ නිසා සැප හෝ දුක වෙනුවට එන දෙයට මුණ දෙන්න හදන එක. ඒක දෙමව්පියන්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. වෙන විදිහකට කියනවා නම් අර සම්මන්ත්‍රණයේදී අර ස්වාමි කෙනෙක් මතක් කරා දරුව හද වදන්න පද හදන්න දැනගත්තට දෙමව්පියන්ට කිසිම සුදුසුකමක් නැහැ දරුවෙක් හදන්න. ඔය දරුවෙක් හදන්නේම සුදුසුකම් මොකක්වත් ඕනේ නැහැ. ඒ හැදෙනවා. හැදුනට පස්සේ අපි තමයි අයියලා අපි අක්කලා අපි තමයි දරුවන්ට කියලා දෙන්න ඕන කියනවා දරුවන්ට දෙනවා අනේ බම්බු හපා උඹට වැඩිය මට තේරෙනවා. ඒකට පොඩ්ඩක් දරුවෙකුට කතා කරලා කිව්වොත් එහෙම උන් විසරද ක්‍රමෙන් කියලා දෙනවා. අනේ අපේ අම්මලා තාත්තලාගේ තියෙන මැටි ගතිය විය. ඔය ඇමරිකාවේදී කිව්වලු පොඩි දරුවන්ට අවුරුදු 6 අනේ අවුරුදු 10 වයසේදී මොකක් හරි කරදරයක් Taman තුරට එනකොට කවුරු හරි විරිත්තරනකොට කවුරු හරි කොනිත්තරනකොට කවුරු හරි රිදවන්න හදනකොට උඹට කේන්ති ගියොත් ඒ රිදවන්න හදපේකන දිනු. ඔබ කේන්තියක් නැතුව හිටියොත් එයා පරාදයි උඹ දිනු. එනිසා කවුරු හරි කොනහනකොට රිදවනකොට ඒ දිහා හොඳට බලන්න. ඔබට යම් හේකින් කේන්ති ගියා නම් ඒක එයාගේ උත්සාහය සාර්ථකව ඔබ පරාදයි. ඔබනේ ඔබ කේන්ති ගන්න නැතුව ඉඳලා හිත සලන්න නැතුව හිටියොත් ඒ මනස පරාදයි ඔබ දිනු. ඉතින් අවුරුදු දෙකක් සුමාන දෙකකට සැර මේ පණිඩේ බාර දුන්නාට පස්සේ මේ පන්ති හිටපු හොඳම ගෑනු ළමයෙකුට හරියටම මේ සෙල්ලම තේරලා තියෙනවා. ඉතින් ළමයා කවුරු ළමයා කුලප්පු කරන්න ගියත් එළම දැනගන්නවා නැහැ. මට තියෙන ගේමස් ඉන්නේ මම කුලප් වෙන්න නරකයි කියලා. ඉතින් අවුරුදු දෙකේ වුණාට පස්සේ සමීක්ෂණයකදී ළමයා වැඩිම මාක්ස් ගණනක් අත්තලු. ඊට පස්සේ ළමයන් ඇහුවලු දැන් ඔය අවුරුදු දෙකක් අතර මේක ඉගෙන ගත්තා කොහොමද ඔයා තව කෙනෙකුට මේක උගන්වන්නේ කියලා. ඒගොල්ලෝ කද්දාකවත් කරන්න බෑ. තීරණ මිනිහට තේරෙනවා නැති මිනිහට තේරෙන්නේ නැහැ. ඒ නිසා ඒක වැඩක් නැහැ. ඒ කාටවත් කියලා දෙන්න තේරෙන්නේ නැහැ. ඊට පස්සේ ඒගොල්ලෝ එහෙම කියන්න එපා. ඉතින් අපි උත්සාහයක් ගත්තා. ඔක්කොගෙම ඔයා තේරුම් ගත්තනේ. දැන් මේක කියන්න ගියා. ඊට පස්සේ මම දැන් හැරයක් කියවන එක බෑ. ඒක තේරෙන එක තේරුම් ගන්න නැත්තම් බෑ කියලා. තුන්වෙනි සැරේ කතා කරලා කිව්වලු මේ වටනිහා උපමාවක් රූපකයක් හරි බෙදා ගන්න බෙදා ගන්න කැමැති ඉතින් බෑ මේක මේ මෙහෙමයි මට හිතෙන්නේ කියලා එළමයි දැන් රූපකෙන් කිව්වලු මේ මට කවුරු හරි කුලප්පු කරන්න හදනවා නම් මහව කලබලන්ට හදනවා නම් මම එයාගේ හිත දිහා බලනකොට මට පේනවා විශාල කැළඹිච්ච වතුර විලා. දී රැලි නගනවා එහාට මෙහාට මට පේනවා යාගේ විල කැළඹිලයි කියලා. බැරි වෙලා මගේ එක බැලුවොත් මගේ එක බොහොම නිමිච්ච දී වතුර විලක්. මට තියෙන්නේ අර විලේ කැළඹෙල්ල මගේ විලට දාගන්න නැතු ඉන්නේගනේ. දාගත්තොත් මම පරාදයි කියලා. ඉතින් ඒ කට්ටිය කියලා දෙන එක බොහොම වටිනා ආදර්ශයක් කියලා. ඉතින් ඒ ළමයා කිව්වලු හැබැයි මේ පාඩම අපේ දෙමාපියෝ දන්නේ නැහැ කියලා. අම්මට තද වෙනකොට නිකම්ම තාත්තට තද වෙනවා. තාත්තට දැනෙන්නේ නිකම්ම අම්මට තද වෙනවා. ඉතින් දරුවට පේනවා යකෝ මුන්ට මේ මේ පොඩි දේවත් තේරෙන්නේ නැහැ. එනිසා පොඩි උන් ගාව ඕගොල්ලෝ හිටියට ඕගොල්ලෝ ඉන්නේ ඇඳුන් නැතුව. මොකද පොඩි උන්ට මේ ඕන දෙයක් විනිවිද පේනවා. උන්ට අර කියා ගන්න බැරිකම තියෙනවා. ඔය සතිපාතලෙන් අපි දැන් පොඩක් මොකක් කතා කරනවා. කතාකට තුන් අපිත් ඇඳුම් ගලවනවා සමහරලාට. හරිම අහිංසකව කතා කරලා තියෙනවා. ඒක නිසා මේ සැප හොයන්න යන ගමනේ හැම සැප වේදනාවකම ඉවරෙන්නේ දුකෙන් කියලා දන්නවනම් අපි ලොකු සැපක් බලාපොරොත්තු වෙන ලොකු දුකකින් කෙලවර වෙනවා. ලොකු දුකක් ආවන ලොකු සැපකින් කෙලවර වෙනවා. ඒ නිසා බුදුරජාන්සේ සැප හොයන්න කියන්නේත් නැහැ, දුක හොයන්න කියන්නේත් නැහැ. <clears throat> බුදුරජාන්සේ කියනවා මේ දෙක අතරමැද මධ්‍යම ප්‍රතිපදාවේ යන්නේ කියලා. ඉතින් ඒක යනකොට මේ ධම්මදින තෙරින්නාංශේ බොහෝම ලස්සනට කතා කරනවා. මේ මිනිස්සයා කොච්චර අන්ධ භූතද කියනවනම් මේ පෘථග්ජනයා මේ සැප හොයන්න යෑම නිසා අන්තිමට පුදුමාකාර දුකක් බදා ගන්නවා. නමුත් ඇත්තට සැප දුක වෙන් කළා දැක ගන්න <clears throat> ආස්වාසයෙන් ප්‍රසවාසයේ ප්‍රසවාසයෙන් ආස්වාසයෙන් වෙන් කළා බලන්න ගියොත් එයාට තේනවා විශාල ප්‍රදේශයක අපි ගත කරන දවසේ සැපත් නැහැ දුකත් නැහැ. දවසේ 80ක් විතර වේලාවක මේ වේදනාව කියන චෛතසිකයට අහු වෙන්නේ නැති සැපටත් නැති දුකටත් නැත්තනක් අහුවෙනවා. අවුරුදු 120ක් මේ ලෝකේ ජීවත් වෙලා මැරලා ගියත් කවදාකවත් මිනිස්සයා ඒක දන්නේ නැහැ. ඒ නිසා සැප වේදනා කරනකොට සැප කියලා ලේබල් කරන්න. එහෙම නැත්තම් නම් කරන්න. දුකක් කරනකොට දුකක් කියලා ලේබල් කරන්න. ඒකට බලන විනාඩි 10ක් 15ක් වාඩි වෙලා ඉඳලා. ඒ සැපට දුකට අහුවෙන වේදනා අවස්ථා, විදීම අවස්ථා තියෙන්නේ බොහොම පොඩ්ඩයි. වැඩි වේලාවක් තියෙන්නේ සැපටත් නැති දුකටත් නැති අවස්ථාව. ඉතින් මේකට තමයි අපි කම්මැලිකම කියන්නේ. මේකට තමයි අපි නීරසකම කියන්නේ. මේකට තමයි අපි බය. මේකට තමයි අපි ක්‍රමසහ විදි හොයන්නේ. ඒක නිසා කවදා හෝ මේ මිනිස්සුયો දන්නවනම් මේ සැප හොයන්න යන්න ගිය නිසා මේ මිනිස්සු වර්ණන්දතාවයට අහුවෙච්ච බල්ලෝ වගේ එක පැත්තක් කල්ලා නැටුවට මේ මිනිස්සු මේ සැප හොයන නිසා දුකට කිසිම සාධාරකමක් නැහැ. සැප දුක දෙක විද්‍යානුකූලව බලලා වෙන් කරන්න ගියොත් එimhe සැපට දුකටත් නැති අදුක්කම සුඛ අවස්ථාවක් තියෙනවා භවනා කරත් නැතත් ඒක තමයි 180ක් තියෙන්නේ ඒකට යන්න ඉඩක් නැහැ අර මත්විච්ච පක්ෂග්‍රාහි වෙච්ච අපි ඔළුවට දාලා තියෙන මේ දේ නිසා ඉතින් ඒ විසාකෝපාසකතුමත් අහන බොහොම ලස්සන ප්‍රශ්නේ ආර්යවනි මේ සැප වේදනාවක තියෙන සැප දුක දෙක මොකක්ද? ආ ආර්ය කියනවා සැප වේදනාවක එනකොට සැපයි යනකොට දුකයි. දැන් අපිට හිතෙන්නේ නැහනේ කවදාකවත් ප්‍රශ්නයක් අහන්න මේ සැප වේදනාවක තියෙන සැප දුක දෙක මොකක්ද කියලා. ඒක සාමාන්‍ය අපි අපිට එන ප්‍රශ්නයක් නෙවෙයිනේ. විසාක උපාසකතුමත් භාවනා කරමු සික් අහනවා. ආර්යවනි සැප වේදනාවක තියෙන සැප දුක දෙක මොකක්ද? ආ සැප වේදනාව එනකොට සැපයි පවතිනකොට සැපයි යනකොට දුකයි. එතකොට දුක් වේදනාව තියෙන සැප දුක වේද මොකක්ද? දුක් වේදනා වෙනකොටයි පවතින කොටයි දුකයි. හැබැයි ගියාට පස්සේ සැපයි. මේ කවුරුවක්වත් ඒක යනවා දකින්න කෙනෙක් නැහැ. එයා ඊගාවෙන එක අල්ලලා. අපිට ආපු ඕනේ දුකක අවසාන වෙනකොට අපි ඊගාවෙකට දඟලන මිසක දැකලා නැහැ. ඒ නිසා අපිට කවදා දකින්න හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ යන හොම්බෙන් යන ප්‍රශ්නයක් අහනවා. මේ අදුක්කම සුඛ වේදනාවේ සැප දුක දෙක මොකක්ද කියලා. අදුක්කම සුඛ වේදනා කියලා එකක් තියෙනවා. ඒ වෙලාවේ බුද්ධ විඳිනවා නම් සැපයි. ඒකවත් දන්නේ නැත්නම් දුකයි. ඒ නිසා පෘථග්ජනෙක් මේ ප්‍රශ්නේ දිහා දැනගෙන કોઈ වෙලාවක හරි තේරුම් ගත්තොත් මේ දුක එනකොට වේදනාවක් වෙනකොට කඩා පැනගෙන ගිහිල්ලා ලෙඩ රෝගෙන්නත් ඉස්සලා බෙහෙත් බිල නටනට වැඩිය මේ මොකාටද මේ නටාගෙන එන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද දෙන කියලා පොඩ්ඩක් බලපන් කද්දාකත් කිසිම කෙනෙක් එක් කරන්න කැමති නෑ එයා දකින්නකොටම කඩාපයින් ඉතින් ඒ දවස්වල අර මුවන් පැලසේ තිබුණා බොහොම ලස්සන කතාවක් මේක නිකන් රසවත් කරන්න මේ රෑ ආරති මහත්තයාගේ දේර හොරු කරන හොරු පනලා බිත්තියක් කඩාන එනවා. ආරති මහත්තයා ගිහලා මීට මැනිකට කතා කරලා දෙන්නම දැන් බලාගෙන ඉන්නවා ගේ ඇතුලේ. බලනකොට ගෙතර මුල්ලක් කඩාගෙන මේ ඒ මුල්ලෙන් ඔළුව දානවා එකෙක්. ඒතර මැනිකේ ගහන්න හදනවා ආරතිල කරලා ගහන්න එපා. ඉස්සලා දාන්නේ මුට්ටියක්. මුට්ටියට ගැහුවොත් මිනිහා පැනලා යනවා. මුට්ටියට ගැහුවේ නැත්තම් දැන් තමයි ඔළුව දාන්නේ. එදා පොඩ්ඩක් ඉන්න. මුට්ටිය ගත්තට පස්සේ ඔළුව දාපම ගහපුවම කඳ එළියේ ඔළුව ඇතුලේ. ඒ නිසා දානකොට මුට්ටිය විඳින්න යන්න එපා. ලෙඩ වලත් එච්චරයි තියෙන්නේ. ඒ පරණ හොරු ඒ උන් හරි දක්ෂ හොරු ඒ අතින් බලනකොට. ඔය එන එන ක්‍රමයට කලබල වෙන්න යන්න එපා. කලබල වුණොත් දැන් ඔය පෙට්‍රල් බෝම්බ එකත් එහෙමනේ කරන්නේ. ඉස්ලාම මේ වගේ තැනට බෝම්බයක් ගන්නවා. ගහපුවා ඔක්කොම වැටුණාට පස්සේ දෙවෙනි බෝම්බේ ගන්නවා. ඒතකොට යුනිවර්සිටි එකටම වදිනවා. එනිසා බෝම්බ ගන්න තැන් වල බලන්න යන්න එපා. මොනව බලන්නේ? ඒ ගහන්නේ මිනිස්සු ගෙන්න ගන්න. අන්න ඒ වගේ මේ දුක් වේදනාව හෝ සැප වේදනාව එනකොට ඒකටම අඬාව ගාගෙන කෑකොස්සන් ගහගෙන නටනකොට ඇත්තටම ලෙඩක් ඕන්න ඕනේ ලෙඩ එනවයි කියනකොට මැරලා යනවා. අර ඉස්සර ටෙලිග්‍රෑම් එක දකින්නකොට පහටටක් එන්නේ. ඒව එකක් අද තියෙන්නේ. වේදනාව එනවනම් සැපක් එනවනම් දුකක් එනවා මේකේ හැඩේ තලයේ පොඩ්ඩක් බලන්න හිටියානම් මේ කොච්චර ඉක්මනට වෙනස් වෙනවද කියන එක මේකේ හුඟ දෙනෙක් හිතන මේ සෑම වේදනාවක් මෙහෙම කරන්න පුළුවන් කියලා සෑම වේදනාවක් නෙමෙයි පොඩි පොඩි වේදනාවක් ගන්න. අන්න බලන්න ඒක ඇවිල්ලා ඉවර වෙන හැටි. සැපනම් ආවේ දුකෙන් ඉවර වෙන්නේ. දුක නම් ආවේ සැපෙන් වෙන්නේ. අපිට කොච්චර නොයිවසලුසුළු ගතියක්ද තියෙන බලන්න මේ දුක් වේදනාව කව මේක ඉවර වෙන හැටි දකින්න ඉවසන්නේ නැති ගතිය. ඊගාවෙන එකෙන් අපි ඒක වහයලා ගන්න. නිසා කවදා හෝ වේදනාව ආත්මයක් කරගෙන මේ සැපම හොයන කෙනාට රූපං අත්තන අත්තනිමා සමනේ පස්සටි කියන විදිහට වේදනාව ආත්මයක් කරන ඉන්නකට ඉවසන්න බෑ ඒක උගලප්පු කරනවා වෙටදී එනකොටම. තම බුදුජානන්සේ මේ කාය පිළිබඳව යම් ප්‍රමාණයට කායනුපස්සනාව කායගත සතිය වුණාට පස්සේ වේදනාවට දාලා බලන්න කියනවා මේ වේදනාවක් ඇවිල්ලා එයා හැඩේ වෙනස් කරන්න හැටි. ඒ සැප වින්දනයේ ඉඳලා දුක් වින්දනයට මාරු කරන හැටි කොයි වෙලාවෙ වෙනවද? ඉතාමත් උනන්දුයෙන් අනුන්ගේ වේදනාවක් වගේ බලන හිටියොත් අන්න තේරෙන්න පටන් ගන්නවා මේ වෙස්පරලිය. කොටින්ම කියනවා නම් වින්දනය සැප විදියට ආවනම් නැති වෙන්නේ සැප විදියට නෙවෙයි වෙන කෙනෙක් විදියට. වින්දනය දුක් විදියට ආවනම් එයා නැති වෙන්නේ දුක් විදියට නෙමෙයි සැප විදියට. රූපෙත් එච්චරයි. අපි හිතනවා ඉපදිච්ච කාම මැරෙන්නේ කියලා නෑ. ඉපදින එක විපරිණාමයට වත්තලා මැරෙන. ඒ වගේම සංඥාව දිහා ගත්තොත් එහෙම. අපි යම් කිසි කෙනෙක් හොඳ මිනිසෙක් මිත්‍රයෙක් එහෙම නැත්නම් හතුරෙක් කියලා ගත්තට අපි ඔය හිතන රාමුවට මේ මිනිස්සයා ගැළපෙන එක චිත්තක්ෂණය ඊගා චිත්තක්ෂණය වෙනස් වෙනවා. නමුත් අපි අර ජම්මාන්තර වෛරගත කරගත්තට පස්සේ නැත්නම් මෙයා මගේ අනිවාර්යම සුහද කෙනා කියලා ගණන් ගත්තට පස්සේ අපි එයා හිතනවා එයා හැමදාම මං අර දීපු නම් කිරීමට ගැළපෙන විදිහට ජීවත් වෙයි කිය. එයාටත් ඒක නෑ අපටත් ඒක නෑ. ඒ නිසා පුද්ගලයා මොහොතේ මොහොත වෙනස් වෙනවා. ඒක නිසා කියනවා මහායාන බුද්ධ ආගමේ හැන්දකොරේ තමන්ගේ ගෙදෙට්ට එන හොරෙක් මගේ පුතා කියලා වරදව ගත්තොත් වරදොල ගෙට ඇරණු උණු වතුර එල්ල වතුර දීලා සාතප්පුවා ගත්තොත් මොකද වෙන්නේ? ඒක තමයි අපිට වෙලා තියෙන්නේ. අපිට මේ දුක් දෙන දේවල් වලට ඥාතිය කියලා හිතාගෙන අපි පුදුමාකාර විදිහට සලකනවා. ඉතින් ඒ කාර්ගේ බිඳගෙන කරන්න තියෙන ඔක්කොම වද දීගෙන යනවා මේ එන මිනිස්සයා අඳුනගන්න ඉස්සෙල්ලා සංඥා කරන්න සංඥා කරන්නේ අපි මේ අපේ පරණ තිබුණු අගයන් ආඩම්බරය. කවදාකවත් අපි අලුතෙන් ප්‍රශ්න අධ්‍යා බලන්න බෑ. ඒක කරන්න රූප පිළිබඳ වේදනා පිළිබඳ අවබෝධයක් ඇතුව මේ සංඥාව ආත්මය කරගෙන ජීවත් වෙන එක නා ස්ථිර අපි කියන්නේ අදානගාහි දුප්පටි නිස්සග්ගී කියලා කියන්නේ ඒ ගත්ත මතය මොන විදිය කෙරුවත් වෙනස් කරන්නේ. විශේෂයෙන්ම 50 පැන්නට පස්සේ ගණ්ඩම දෙයක් නැහැ. පොඩි වයසේ දිනව කණ්ඩ දෙයක් හරි ගහලා කියත හැකි ඕක වතල දාපන් කියලා. වැඩි වුණාට පස්සේ නතර මොකාද මොකාද බදාගත්තා වගේ තමයි නාකියෝ නාකිච්චෝ ටිකයි. ඒ ගත්ත ආරෙම තමයි. මොනවා කරත් වෙනස් කරන්න කැමති නැහැ. ඉතින් ඒ වගේ සංඥාවල් පිළිබඳව මේ දැඩි මතධාරි වෙච්චාම බුදුරජාන් වහන්සේත් වැඩි බලාපොරොත්තු තියන්නේ. බුදුරජාණන් වහන්සේ සංඥා මට්ටමේදී පොඩි උත්සාහයක් කරනවා. මේක චිත්ත මට්ටමට දැඩිසේ ගත්තනම් අමාරුයි. දිට්ඨි මට්ටමට ගියා නම් බුදුහාමතුරුණත් කොට දාන්න බෑ. ඒසා බුදු කෙනෙක් ආවත් අපි අහිංසකුනේ නැත්තම් බුදු කෙනෙක් ඉදිරියට ආවත් අපි නිහතමානී වුණේ නැත්තම් බුදුචාන්සේ කවදාකවත් අපේ මේ කක්ක බාල්දියට අත තියන්නේ ඒ තරම් දැඩි මත ධාරය වුණොත් බුද්ධ ඥානසල කරන්න බෑ. ඉතින් ඒ නිසා මේ අපි නම් කරන තමයි ඇත්තටම අපි සංඥාකරණය සතිය පිහිටවන්න ආධාරකයක් විදියට ගන්න. තිර සංඥා පදට්ඨානා කියලා. නමුත් මේ සංඥාකරණයෙන් සත්‍ය හඳුනාගත්තට පස්සේ ඒකේ වෙනස් වීමට ඉඩ තියෙනවා. වෙනස් මෙනේ නොකර මේ වැඩේ කරන්න පුළුවන් කියලා බලන්න. ආන්නේ විදිහට බලනකොට පේනවා ඒ භාවනා ක්‍රමේදී තියෙන මේ වෙනස් කිරීම මෙනෙහි කිරීම මුල සිට අග දක්වාම කරන කෙනාට කවදාකවත් භාවනා දියුණුවක් වෙන්නේ නැහැ. එයා මෙනෙහි කරමින් මෙනෙහි කරමින් භාවනා කරලා අරමුණ නතු වුණාට පස්සේ මෙනෙහි නොකර අනායාසයෙන් ස්වයන් සිද්ධ වෙන්න අරින්න යනවනම් එයා දන්නවා සංඥාව පාවිච්චි කළ යුතු වෙලාව සහ පාවිච්චි නොකළ යුතු වෙලාව. ඒ වගේම මේ එන වේදනාවට එන සංඥාවට ප්‍රාර්ථනා පහල කරන්නේ නැතුව, චේතනා පහල කරන්නේ නැතුව මේක දිහා බලාන ඉන්න එක. ඊ ලෝකේ උපය උපාදානා චේතනා අදිඨානාබිනිවේසානුසයා තේ පජහන්තෝ විරමති න උපාදීයන්තෝ අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනාබිරත සංඥා මේ අපිට එන සිද්ධියක් රූපයක් රන්ට ඇහෙන වචනයක් මොන දෙයක් හරි එනකොට මේ ඇවිල්ලා යන්න හදන දේ කොටසක් තියාගෙන ඒවට නංවනන් දාගෙන අලුතෙන් මේ මල්ලට දාගන්න හැම වෙලාවකම භව සංසාරයක් වැඩෙනවා. ඒ නිසා මේ දැකපු දේ නොදැක්කා වාගේ විනිශ්චයකට නොයලඹී ඒක දිහා පොඩ්ඩක් ඉවසිල්ල බලාගෙන ගතියට යන්න අපි පුරුදු කරන එකනට කියන්නේ කිසිම හැඟීමක් නැති කෙනා බීරියලියට වේනා ගායනා කරා වගේ මොනවා කිව්වත් අහුම්කම් දෙන්නේ නැහැ ගණන් ගන්නෑ කරාරිනොයි කියලා ලෝකයා කියලා පිළිච්ච padikkamට තරංගව සලකන්නේ නැහැ කියලා ලොකු සංසය කියනවා භාවනා කරන යෝගාවචරය දැනගන්න ඕනේ පිරිසුදු කරගත්ත හිතට හැම චිත්තක්ෂණයකම අරක කරමු මේක කරමු කියලා নানা ආකාර දේවල් අදහස් වෙනවා. අන්න ඒක නොකර ඉඳීමේ හැකියාව තමයි මම කියන්නේ මනුස්සයිති වාස්කම කියලා. ඕන කෙනෙකුට ඕන දෙයක් යෝජනා කරන්න පුළුවන්. හැබැයි ස්ථිර කළ යුතුයි නෑයි කියලා අපිට කවුරුත් බලපෑම් කරන්න බෑ. මම මේ කරන යෝජනාව විස්තර කළ යුතුමයි කියනවනම් මම මෙයාට සේවකෙක් 16ක් බැලේක් වෙනවා මිසක් යෝජනා කරපමට ඉස්තර කරන්න ඕන කම නැහැ. ඉතින් අපි කරන්නේ මේ අහක යන දේවල් ඉස්තර කරන්න කියලා මේ සංස්කරණය කරගෙන දන්නේ නැති අනවශ්‍ය දුක් රාශියක් ඔළුවේ දාගන්න. ඉතින් ඒ නිසා රූපයෙන් දන්න පාඩම විදියට මේක මම කියාගත්තොත් රූපේ පෙරලෙනකොට මට දුකයි. රූපය කියන්නේ පෙරලෙන සුළු එකක්. ඒ දේ පාවිච්චි කරාට පස්සේ ඒක පෙරලෙන භාවයේ දැනගෙන පාවිච්චි කරනවා නම් මේක බුදුරජාණන් කියන්නේ කය ලෙඩ වුණාට හිත ලෙඩ කරගන්නේ නැති ක්‍රමයි. වේදනාවලුත් එනවා. වේදනාවල් ආවට ඒ වේදනාවල වෙනම න්‍යායපත්‍යක් තියෙනවා. ඒගොල්ලෝ කරගත්තාවයි. එනකොටම කලබල වෙලා බය වෙලා මේ කායි ජීවිත ආසාව ඉස්සර කරගත්තොත් ඒ වේදනාව වෙන්නේ ඉස්සලම යා පුදුමාකාර දුකටපත් වෙනවා. ඒ විතරක් නෙවෙයි පවුලයට ලෙඩ වෙනකොටත් දුකටපත් වෙනවා. ඒක හිතන ඒක ලොකු වගකීමක් කියලා. බුදුරජාණන්සේ සඳහන් කරලා තිනවා තමන් කාට හරි අනුකම්පාවෙන් උදව් කරනවා කියලා හිතන්න. කරුණා චේතෝ විමුක්තිය. ඒ කරන කෙනාට ඒ පුද්ගලයා පිළිබඳව හිතට වෙහෙසෙන ගතියක් තියෙනවා. ඒක කවදාකවත් කරුණාවක් වෙන්නේ නැහැ කියලා. තමන් උදව් කරන එක්කනා පිළිබඳ හිතේ වෙහෙසක් තියෙනවා. අනිවාර්යෙන් මෙයා ගොඩ ගන්න ඕනේ. අනිවාර්යෙන් මෙයා සනීප වෙන්න ඕනේ. එහෙම නැත්නම් මට හිතට වෙහෙසයි කියලා ඒක කරුණාව නෙවෙයි. ඒ දෙක එක හිතක තියෙන්න පුළුවන් නම් ඒක බුදුහාමරණ කරන නිග්‍රහයක් හා බුදුහාමරණ කරන නොසලකිල්ලක් කියලා සාරිපුත්ත අහමුදුර කියනවා. ඒ නිසා අපි අනුකම් අනුකම්පාව කරන්න ඕනේ. කරුණාව කරන්න හැබැයි හැඟුම්බර වෙලා කරන්න බෑ. හැඟුම්බර වුණොත් කරන කරුණාවට කරුණාව කියලා කියන්නේත් නෑ. ඉතින් ඒක වෙනවා බුදු කෙනෙක් බුදු වෙනකොට උන්වහන්සේ ලෝකෙට ඔක්කොටම සමහිතෙන් කරන්න ඕනේ කාරණාව කරනවා. හැබැයි අනිවාර්යයෙන්ම යාට සනීප වෙන්න ඕනේ. කොහොමඩක්වත් මැරෙන්න දෙන්න බෑ කියන වගේ කතාවල් ආවනම් ඒකම දෙක ධානය ඒක නෙමෙයි කරුණාව කියන්නේ. ඉතින් සා භාවනා කරන එක්කන දැන් ඔය බුරුමේ ඉන්න කාලේ මම අවුරුදු දෙක තුනක් හතරක් තුනක තුනයි මාස 9ක් විතර හිටියා. මම දැක්කා මේ බුරුමේ පණ්ඩිත ශාසිකේ කිසිම කෙනෙකුට කිසිම අනුකම්පාවක් නැත්තේ. කියන්න ඕනේ හරියට කියන එච්චරයි. හැබැයි හොඳට ලං වෙලා බලනකොට පේනවා මුළු ලෝකේ හැම කෙනා කෙරෙහිම පුදුමාකාර කරුණාවකින් වැඩ කරනවා. හැබැයි කිසිම කෙනෙකුට විශේෂ කරලා සැලකිල්ලක් නැහැ. ඉතින් බැලුව බලනකොට පේන්නේ නිකන් ගහක් වගේ ගලක් වගේ නීති පද්ධතිය විතරයි. හැබැයි නිටතරම බලන්නේ අනේ මැරෙන්න ඉසලා තව එක්කෙනෙකුට මේක කියලා දෙන්න නැත්තම් කියලා හත්ත පහකවත් බලාපොරොත්තුවක් නැතුව ඒ කරන වැඩේ දිහා බලනකොට පේනවා අපි මේ දන්න මතු පිටේ තියෙන මේ කරුණාවත් ඇතුළත තියෙන එකක් දිහා බලනකොට භාවනා කරන හැම කෙනෙක්ම භාවනාවේ වඩ නැත්නම් සතිමත් වෙන හැම චිත්තක්ෂණයකම සීළු ලෝක සත්‍යයට කරුණාවක් සිද්ධ වෙනවා. සතිමත් වෙන හැම චිත්තක්ෂණයකම සීළු ලෝක සත්‍යය සැනසෙනවා. ඇත්තටම කියනවා ලෝක සත්‍යය විතර නෙමෙයි ගහ කොළත් සැනසෙනවා. පෘථිවියත් සීතල වෙනවා. පරිසර දූෂණයත් අඩු වෙනවා. ඒක මගේ කරගෙන නෙවෙයි කරන්නේ. ඒක කෙරෙන එකක්. ඒක නිසා කය ලෙඩ වුණාට හිත ලෙඩ කරගන්නේ නැහැ කියන தත්ත්වය අපි දන්නවනම් ලෙඩක් එනවයි කියලා කියන්නේ ඇත්තටම මම සත්‍යමන්තද ඇත්තටම මම යෝගාවචරයේදී කියලා බලන්න කාරණාවක්. එනිසා නිතරමනේ මේ නීවාසික යෝගාවචරයන් සඳහා විවස්ථාවක තියෙනවා කිසි කෙනෙක් ලෙඩ වුණාට කිසි කෙනෙක් බලන්න යන්න එපා. උපස්ථානයකට හැර නැත්තම් කැඳෙව්වොත් මිසක් යාර සුදුහාමුදුර කෙනෙක් ළඩ වෙලා. ඉතින් ඔක්කොටම සුදුහාමුදුර ළඩෙච්චාම බුදුහාමුදුර ළඩුනට වැඩිය අමාරුයි. ඒක සාමාන්‍ය ඉතින් කාගෙත් හැටිනේ. ඉතින් මේ හාමුදුර කව කවුරුත් මයි ළඟට එවන්න එපා මට විවේක වෙන්න ඕනේ කියලා. ඒ වුණාට හැම කෙනා හොඳ නෑනේ. ළඩ උන එකේ ගිහිල්ලත් බල්ලා ඉන්න ඕනේ කියලා ගිහිල්ලා ඉතින් හාමුදුර කරන හැම එකම යනකොට දොර ඇරලා දාලා යනවලු මදුරුවලු. මං ආයෙ නැගිටින්න ඕනේ මේ ලෙඩ තියෙද්දි එකෙකුටවත් තේරෙන්නේ නැතුළු මේ දොර අරගෙන ආපුවම දොර වහගෙන යනවා. ඉතින් ඒ නිසා කිව්වා වන්න එපාමයි ගාවට කියලා. ඒසොට හිතෙන්නේ මේක මේ කිසිම තෙතක් කනකපාවක් නැති කතාවක් කියලා. හැබැයි ඊට ඉස්සෙල්ලා තමයි ලොකු සංහසේ දාලා තිබුණ ව්‍යවස්ථා ලියනකොට කිසිම වෙලාවක තව කෙනෙක් ලෙඩ වුණාට යන්න එපා. උපස්ථානක අවශ්‍යතාවයක් මිස හෝ කැඳවීමක් නැතුව. මොකද ඒක සාමාන්‍යයෙන් ගිහිගෙදර ඉන්න වෙලාවේදී කටයුතු කරුවොත් එහෙම පේන තියෙන කිසිම තෙතක් අනුකම්පාවක් නැති එකක් වගේ. මෙන්න මේ විදිහට අපිට කය ලෙඩ වෙන්න පුළුවන්. කයලෙරුණාට හිතලෙරුණ වී ගත කරන ජීවිතය පිළිබඳ තේරුම් ගන්න නම් අපි මේ රූපයම අල්ලාගෙන, කයම අල්ලාන, කායගත සතියෙම අල්ලාගෙන මේ අපි කටයුතු කරනකොට කොච්චරක්නම් මේ රූපයම මේ කියාගෙන කටයුතු කරනවද? රූපයෙහි ආත්මය තියෙනවායි කියලා කටයුතු කරනවද? ආත්මය රූපවන්තයි කියලා කටයුතු කරනවද? රූපේ ආත්මෙ පිහිටලා තියෙන කටයුතු කරන මේ හතරෙන් එකක් කොයි වෙලාවක හරි තියෙනවා. ඉතින් අපිට භාවනා කරනකොට මේ කයේ ඇති වෙන කම්පන චංචල වලට අපේ හිත සැලෙනකොට එහෙම නැත්නම් අසහනයක් මත වෙනකොට පිළීමක් ඇති වෙනකොට මේක දිහා පොඩ්ඩක් බැලුවොත් මොකෙන්ද මේ එන්නේ මේ මේ මේ රූපය ආත්මය කරගන්න එකේ මොන හේවණෙල්ලද මේක එන්නේ කියලා බැලුවොත් එහෙම දෙයක් නැවිත් රූපය වශී කරගන්න බෑ භාවනා කරලා ඉවර කරන්න බෑ තීරුම් අරගන්න බෑ ඒ නිසා දවසින් දවස දවසින් දවස එනේ එනේ නේන රෝග තත්ත්වය යටතේදී ඉවසගෙන ඉවසගෙන ඉවසගෙන යන්න ගියාම ඒ රෝගයක් ඇවිල්ලා ඒකට මුණ දීම හරහා ඇති වෙන මේ ප්‍රතිශක්තිය මොන්නම බේතකින්වත් දෙන්න බෑ මෙහෙම කේත හැකියි ඒ ප්‍රතිශක්තිය Taman තුල වඩා ගන්නවා වෙනකොට බෙහෙත් දීපු ගමන් ප්‍රතිශක්තිය වැඩි වීම හේම ඇන හිටිනවා. කයේ සිටින ඒ ප්‍රතිශක්ති වර්ධනය හේම ඇන හිටිනවා මේ රසායනිකයක් දාපු ගමන්. ඒ නැත්තම් ඔපරේෂන් එකක් කරපු ගමන්. ඒ නිසා මේ ශරීරයට එන්න තියෙන අවස්ථාවට මුහුණ දීලා පුළුවන් තරම් ප්‍රදේශය. තරුවචනාංශලත් 12 සතාවක් ලෙඩ වෙලා තියෙනවා. ඒකෙන් කීප වේලාවක ජීවක බෙදතුමා ගිහලා තමයි සනීප කරලා තියෙන්නේ. ඒ නිසා මේ ලෙඩ නොවන පෙන්ටකොස්තල් කතාවක් නෙවෙයි මම මේ කතා කරන්නේ. බේත් බොන්න එපයි කියන එක නෙවෙයි තියෙන්නේ. නමුත් මේ බේත් බොන්න ඉස්සලා පොඩ්ඩක් සතිය පොඩ්ඩක් දාලා බලන්න. ඒක නෙමෙයි කොයි එකටත් හරින බේත. ඒක දාලා බලලා අපි භාවනා කමටහන් සුද්ධ කරනට කියනවා. ඇඟ පුපුරු ගහනවා, කූඹිනලියනවා, රත් වෙනවා, බර වෙනවා, කත්තු කෑ ගහනවා, අරෙම ගොඩාක් දේවල් එනවා. එතකොට බැලුවොත් මොනවාක්වත් කරදරයක් නැතුව සතිය පවත්වපු එකන සතිය කියන එක දැනගත් එක නෙමෙයි සද්දෙතියෙද්දි සතිය පවත්න්නේ කොහොමද කියලා බලන්න සද්දයක් එන්න මේපය ඒ නිසා සද්දයක් ආපු ගමන් සද්දෙට වෛර කරන්නේ නැතුව බලන්න මේ සද්ද අතරින් අල්ලේ අල්ලපනල්ලේ පුළුවන් කියලා සතිය පවත්වන්න එහෙනම් තමයි ඔය කකුල වේදනාවක් එනවා එතකොට බලන්න දැන් මේක කියලා ආනපානේ බල බල හිටිය දැන් කකුල වේදනාවක් තියෙනවා මේ වේදනාව තියෙද්දි ඇත්තටම හුස්ම ගන්න නැද්ද එහෙම නැත්නම් හුස්ම ගැන බලුවොත් පේන්නේ නැද්ද? එහෙම නැත්නම් බලන්නේ නැද්ද? පුරුම්බාසං කියනවා ඒක පේන්නේ බලන්නේ නැති හින්දා. බැලුවොත් වේදනාව තියේදී අතනින් පතනින් හුස්ම බලන්න පුළුවන්. එහෙම නැත්නම් හිතවිලි එනවා. ඔය මොණේක ආවත් බලන්න ගියාට පස්සේ අපිට තේරෙනවා මේ හිතවිල්ලකින් සම්පූර්ණ අරමුණ මුවා කරන්න බෑ. වේදනාවකින් අරමුණ සම්පූර්ණේ මුවා කරන්න බෑ. ඒකේ අතුරු සිදුරු තියෙන. අන්නේ අතුරු සිදු අතරින් අරමුණ අරමුණ බලන එක තමයි අරමුණේ දෙවෙනි ප්‍රයෝජනේ අපි ගන්න. අන්න ඒක බල්ල පුරුදු වෙච්ච එකනට තේරෙන පටන් අර ගන්නවා. වෙනදා තරම් අරමුණත් එක්ක ඇසුරක් පවත්වන්න බැරි වුණාට ඒ කරදර තියදී ඇසුර පැවැත්ීමේ දක්ෂකම බාර ගන්න එක්කනාට මේ කොච්චර සෙනගක් හිටියත් එයාට ඒ සෙනගේ ගැලෙන්නේ නැතුව ඉන්න පුළුවන්. එහෙම නැති එකනා මොනම දෙයක්වත් කරන්න බෑ මේ වහල පහල මොනවත්ක්වත්ම නැති සද්ද නැති වේදන නැති හිතවිලි තැනි තැනකට යනකම් බලා ඉනවා නිවන් දකින්න. ඉතින් ඒක වෙනම මැරුණාට පස්සේ ඔක්කොම නතර වෙනවා. ඒතකොට too late. එහෙම නැත්නම් කියනවා ඒක එයි මෛත්‍රී බුද්ධ ශාසනේ මොනවාක්වත් කරදරයක් නැතුව නිකන් චීස් කෑල්ලක් වගේ එකක් හම්බ වෙයි. කරදරයක් නැතුව ආනපානෙ ඉන්න පුළුවන්. එන්නේ ඉන්ටර්සිටි එකේ නැග්ගා වගේ යන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඔක්කොම මේ වර්තමානයේ මේකට මුහුණ දීමට මුහුණ නොදීමට කරන නිදහසට කාරණා විතරමනේ. ඒ වගේම මතක තියාගන්න කාට හරි මේ කියන බණේ තේරෙන්නේ එයා ලෙඩකට කලබල වෙනවා. සැලෙනවා නම් ඒ මිනිස්සයා දිහා පහත් කළ සලකන්න බලන්න අයිතිවාසිකම උත් කිසිසේත්ම කාටවත් නැහැ. ඒ මොකද ඒ මිනිස්සයත් කොයි චිත්තක්ෂණේ අනිත් පැත්තට හැරිද කියන්න බෑ. ඒක කාටවත් කියන්න බෑ. ඒ නිසා මට පුළුවන් සාමාන්‍ය මට්ටමකට සෞඛ්‍ය නඩත්තු කරගෙන චෝදනා කරන්න තු ඉන්නේ ඒ වුණාට අසවලාට බෑ කියලා ඒ පහත් කර සැලකීමම ලෙඩක් මේ බුදුරජාණන්සේගේ මේ ධර්මයේ තියෙන වචන දෙක තමයි ව්‍යාපාද සහ ව්‍යාබාධ කියන වචන දෙක ව්‍යාපාදේ කියන්නේ තරහ ව්‍යාබාධේ කියන්නේ ලෙඩ හිතට ඇදෙන මානසික රෝග සියල්ලම ව්‍යාපාද නිසා ඇති මානසික රෝග සියල්ලම ද්වේෂ නිසා හටගන්නේ මානසික රෝග හිත ද්වේෂගත වෙලා ව්‍යාපාද ව්‍යාපාද වෙච්ච ගමන් ව්‍යාබාධ මතුවේ. කායික ලෙඩ වෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපි මේ කොයි දේ වුණත් කමක් නැහැ. සියල්ල සිදුවන්නේ යහපත පිණිසයි කියලා ව්‍යාපාද ඇති නොකරගෙන ඉන්න පටන් ගත්තොත්. කය රූප වෙනස් වුණයි කියලා, වේදනා වෙනස් වුණයි කියලා, සංඥා වෙනස් වුණයි කියලා කියන්නේ ඒකට ගැටුමක් ඇති කරගන්න නැතුව විනිශ්චය කරන්න නැතුව ඉන්න පුළුවන්කමක් තියෙනවනම් පැමිණි දුක් පැණි රහයි කියලා හෝ සියල්ල සිදුවන්නේ යහපත පිණිසයි කියලා හෝ ඒ දෘෂ්ටි කෝණය බලන එක මේ භාවනා කරන යෝගාවචරගේ අතිනතගෙන යන්න ඕන එකක්. එහෙම නැත්නම් මේ පංචස්කන්ධේ කොයි එකත් එක්ක වැඩ කරන්න ගියත් ඒකේ මේ වෙනස්කම් විපිරියාස විපල්ලාස විපරිණාම සිදු වෙනකොට ඒකට හිත සැලෙන ගතිය එනවමයි. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් ඒක දැනගෙන යනවනම් බුදු කෙනෙක් ඉන්නේ ඒකට තමයි කියලා. තමයි මෙතෙක්කල් භාවනා කරපු ටිකෙන් ඉවසවූ ප්‍රදේශයක් තියෙනවා නම් ඒකමයි ආදර්ශයට ගන්න ඕනේ. ඒකම නැවත නැවත දිනු කරනට ඒන ඉවසීමේ ශක්තිය අපි කොච්චර හිතනටත් වඩා අපිට මේ පරිසරයට හැඩ ගැහිමේ හැකියාව එහෙම නැත්නම් මේ ගැටුම් අඩු කරන ස්වභාවය මේක සාමාන්‍ය හොඳ දිනු කරන ලද කාර්යයක තියෙන ෂොක් ඇබ්සෝබර් එකක් වගේ. ඒ ෂොක් ඇබ්සෝබරකින් කරන්නේ ඒක රෝදයක් වලක වැටුණට ඒ ෂොක් එක එතෙන්ට අර ගන්නවා මගියට දැනෙන්න අරින්නේ නැහැ. ඒ නිසා මේ කය ලෙඩ වුණාට ලෙඩ නොවෙන හිත ලෙඩ නොකර කන්නා ගතිය gedara එකෙකුට තියෙනවා නම් විශේෂයෙන්ම නායකයාට අනිශ්චයලටම ආනිසංශ තියෙනවා. මොනම පද්ධතියකෝ නායකයා එක දන්නවනම් අනික් සියලු දෙනාට මේ ශාන්තිය පැතිරෙනවා. නායකයා කුලප්පු වුණොත් එහෙම මොනක්වත්ම කරන්න බෑ. ඒ නිසා මේක නායකත්ව පුහුණුවේදී අත්‍යවශ්‍ය දෙයක් තමයි කැළඹිලි නැති ලෝකයක් ලෙඩ නැති කයක් ඇත්තේ නැහැ. නමුත් මේ එන එක පැත්තකදීදී මේ ඔළුව අවුල් කරගන්න එක ඔළුව කොණ්ඩ කේල් කරන විදිහට ඔළුව ක්‍රේල් වෙන්න හදන ගතියක් තමයි අද පේන තියෙන්නේ. අද මැනේජ්මන්ට් ටෙක්නික් නැත්නම් මැනේජ්මන්ට් ස්කිල් කියන එක බොහොම සීග්‍රෙන් ලෝකෙන් පාවෙලා යනවා. කිසිම කෙනෙකුට ඒ වගේ දෙයක් පාලනය කරගන්න හැකියාවක් නිසා යෝගාවචර දැනගන්න ඉස්සලා තමන්ගේ ශරීරය සම්බන්ධව තමන්ගේ රූප වේදනා සංඥා සංකාර සම්බන්ධව කලබල වෙන්නේ නැතුව ඒක තියා බලාගෙන ඉන්න ගියොත් ලෙඩක් එනවා වැඩි වෙන්න ඉඩ තියෙනවා වැඩි වෙන්න ඉස්සෙල්ලා මම සතිය පිටව ගත්තේ නැත්නම් මේක මට හාන භාගයේ ධර්මයක් වෙනවා කුසීත හේතුවක් වෙනවා ඒ නිසා මම ලෙඩ වෙන්න හදන නිසා මම වැඩියෙන් සතුටුමත් වෙනවා කියලා විශේෂ භාගයේ ධර්මයක් කරගන්න ගියොත් එයාට අර පැමිණි දුක් පැණි රහයි කියන පාඩම තේරෙන්න පටන් ගන්නවා. හැබැයි මම නැවතත් කියනවා. ඒක තොග වශයෙන් නම් හිතන්න එපා. කවදාවත් වෙන්නේ නැහැ. ඒක සිද්ධ වෙන්නේ පුද්ගලික මට්ටමේ. ඒ පුද්ගලික මට්ටම සිද්ධ වෙනකොට හැබැයි තොගේට තේරෙනවා මේ මනුස්සයා ඉස්සල්ලා වගේ ඉතර දඟලන්නේ හොඳටම ලයක් ඇති. නමුත් කේන්ද්‍රී ගාණ්ඩ යන්නේ අනික් අයට තේරෙනවා. ඒක එකට ඒකට මම කියන්නේ නිහඬ බණක් කියලා. කවදාකවත් මොනවාට චෝදනා කරන්නෙත් නැහැ. කවදාකවත් ඉල්ලීමක් ඉල්ලන්නෙත් නැහැ. හරියට ජීවත් වෙන්න නිකන් රහත් වුණා වගේ. එහෙම නැත්නම් මොනම අවශ්‍යතාවයක් නැති වුණා වගේ. භාවනා කරන ඕන කෙනෙක් දන්නා මේක තමයි තපත කියන්නේ. මේක තමයි ප්‍රතික්‍රියා නොකරන ගතිය. ඒක වැඩෙන්නේ නැත්නම් ඔය ආනාපානෙද ධානද මාර්ගබද මොන වැඩුණත් වෙන්නවා කියලා හිතුවත් වෙලා නැහැ. වෙනව නම් යන තාලෙන් කේල් ගහ ගන්නද යන්නේ පොල් ගහ ගන්නද යන්නේ කියලා Tamanටම තේරෙන පටන් අරගන. ඊක තේරිලා ටික කාලයක් යනකොට අනුන්ටත් තේරෙන්න පටන් අර ගන්නවා. ඒක නිසා බුදු කෙනෙක් ඉපදිලා මේ වගේ ධර්මයක් දේශනා කරන්න උන්වහන්සේ තමන්ගේ කාය පරිහරණය කරන්න හැටි අනිකුත් දේවල් පරිහරණය කරන්න හැටි කියනවා සුකෝ බුද්ධාණං උපාදෝ බුදු කෙනෙක් ඉපදීම සැපක් මොකද උන්වහන්සේ ආදර්ශයෙන් පෙන්නනවා ඒකලා කියලාත් තියෙනවා මේ කය ලෙඩ වෙන හැම වෙලාවෙම හිත ලෙඩ කරගන්න ඕනේ මං කියන දේ අහන්න ඒ නිසා ලෙඩ වීගෙන එනකොට හෝ ලෙඩ නැති වෙලාවේ පුළුවන් තරම් මේ පංචස්කන්ධය පිළිබඳ සතිය පිහිටවලා එන්න තියෙන්නේ තව මීට වැඩි අමාරු අවස්ථාවක්. ඒ අවස්ථාවට සූදානම් වීම සඳහා සතිය දියුණු කරගත්තා නම් Tamante එnde ende ende ende වැඩි වෙන ප්‍රතිශක්තිය දිහා බලනකොට ඒකට සමකරන්න මේ වෛද්‍ය විද්‍යාව තියා රක්ෂණ සංස්ථාව තියා රජය තියා දේශබා මොකකින්වත් කරන්න බෑ. ඒ නිසා බුදුරජාණන් සඳහන් කරනවා ආරෝග්‍ය පරමාලාභ අද අපි කොච්චර හම්බ කරත් ඒ හම්බ කරන සේරම සෝදපාලුවට ලක් වෙනවා. එක ලෙඩක් ආපු ගමන්. ඒ නිසා පුළුවන් නම් ලෙඩ වෙලා සුව කරන ක්‍රමය එනතන් වේද කරන ක්‍රමයට වැඩිය හේදකම කියන එක. ලෙඩ නොවීම සඳහා අවශ්‍ය කරන්නා වූ මේ සතිමත්ව ගත කරන එක ඉන්න පුළුවන් කියන වතියෙන් ගත කරන්න යනවනම් එයා ලෙඩ වෙලා අමාරු වෙන්න ඉඩ තියෙන නිසා ලෙඩේ හැදීගෙන එන එක පළවෙනි බෙල් එක කියලා හිතාගෙන අධික පුළුවන් තරම් විරි ආරම්භ කටයුතු කරන්න පටන් අරගත්තොත් ලෙඩේ එන ගතියත් අඩුයි ලෙඩේ විලිස්සන ගතියත් අඩුයි ඔය ලෙඩා කියන යකා ඔය කියන තරම් කළු පාටක් නැහැ. ඒක තමයි අපිට මේ අද ලෝකයේ තියෙන මේ මකර යන්න දෙන්න තියෙන උත්තරේ විශාල වශයෙන් කියන මේ සූරා කැමර දෙන උත්තරේ ඒකත් පුද්ගලිකවත් කරතයි. ඒක කරීම හරහා මේ සතිය කියන එක ලෝකයේ තියෙන හැම ලෙඩේටම බේත බවටපත් වෙනවයි කියලා තව අවුරුදු 3-4ක් යනකොට සතිය පිළිබඳ උගන්වන කට්ටිය කියනවා. ඒක බුදුරජාණන්සේ සඳහන් කරේ මේ ඒකායනෝ අයම්භික්ක වේ මග්ගෝ සත්තානං විසුද්ධියා. කතමේ චත්තාරෝ සතිපට්ඨානා. මිනිස්යාගේ මේ කායික මානසික විසුද්ධිය පිණිස එකම එක ක්‍රමයයි තියෙන්නේ. ඒ කායන මාර්ගයයි තියෙන්නේ. සතිය නිසා සියලු දිනාටම සතිය වර්ධනය කිරීමට වීර්ය පිණිස මේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි. දවසේ ධර්ම දේශනාව නැතර කරනවා ශිරු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා